මේ සාරවත්යන් වහන්සේ විසින් දේශනා කරන්න හේතිච්ච මේ දේශනා පාඩය උද්දුත කරගත්තේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සතහන් වෙලා තියෙන සනිමිත්ත වර්ගයේ එහෙම නැත්නම් එහෙම කියන්න පුළුවන් සංයුත්ත නිකායේ ඒකක නිපාතේ එකේ කරුණු සඳහන් පොතේ සනිමිත්ත වර්ගයේ කියන සූත්‍රය. මේ කෙටි සූත්‍ර ඒ සූත්‍ර වර්ගයේම තියෙන්නේ එකම ආරයකට යන ධර්මතාවයක්. නමුත් මේ ධර්මතාවය විවිධ පැතිකඩ වලින් පෙන්ලා දෙනවා. ඒ වර්ගයේ තියෙන සූත්‍ර එක එකක් තියා අදාළලා බලනවා. ඉතින් ඒකදී බොහෝ වටිනා යෝගාවචරයකට විශේෂයෙන් කියනවා නම් සෑහෙන කාලයක් භාවනා කරපු සතිය ආදී ධර්ම පිළිටුවගෙන ජීවන රටාවක් හදාගෙන එහෙම නැත්නම් ආජීවය සකස් කර ගන්න කැමැති. එහෙමත් නැත්නම් කියනවා නම් කාරණා වැටහිලා තමන් ඒ අනුව තමන්ගේ ජීවන රටා සකස් කරගෙන යන කෙනාට මෙතෙක් කමං අපාර පිළිබඳව හොඳ විග්‍රහයක් මේක සිද්ධ වෙයි. ඒ විතරක් මේ තමන් ඉස්සරහට මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතය, භ්‍රමචාරී ජීවිතයක් සකස් කර ගැනීමේදී අවශ්‍ය කරන මූලික අඩුම කැඩුම එහෙම නැත්නම් කර්මසාවිති පිළිබඳ විවරණයක් මේකේ සරසා දේවි. ඊගොම සර්වඥාන්සේ කොතරම් ගැඹුරක ඉඳගෙනද මේ මේ සරල උපදේශ පන්ති අපිට දීලා තියෙන කියන එක වැටෙන්න පටන් ගන්නවා. ඉතින් සමන් හිතුවා මේ පිළිසට ඒ ඒ සනිමිත් වර්ගයේ තියෙන මේ සංඛාර පිළිබඳව මේ ප්‍රකාශය දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්න. ඒකේ තියෙන සංඛාර අභික්කවේ උපජ්ජති පාපක අකුසල ධර්ම. මානි සිතක චිත්තසංතානික උපදින සෑම අකුසල ධර්මයක තියෙන අත නෑර පවතින ගුණයක් තමයි ඒක සංඛාර ධර්මය. ඒක සකස් කරලා ගත්ත දෙයක්. ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි අකුසල් කියලා කියන්නේ. ඒ නිසා අකුසලයක් තියෙනවනම් ඒ අකුසලයේ අඩංගු හිත නැත්නම් ඒ චිත්තසංතානයේ ඉල්ලගත් එකක් තමයි අකුසලයි. සසංකාරය. නැත්නම් සංඛාරාභික්ක වේ උපජේ පාපක අකුසලනෝ අසංකාරය. ඒක නැවත තහවුරු කරනවා කවමදාකවත් මහණෙනි අකුසලයේ අසංස්කාරික නැහැ. නොදැන වෙන එකක් නිකන් ආවට ගියාට වෙන එකක් නෙවෙයි. දැක දැක දැන දැන ඊළඟට ගත් එකක්. ඊට පස්සේ ඒක හරි බය ඉපදුනවනේ. මේ විදිහට එන හරියක් අකුසල් ඔක්කොම මම කරපුවා. මම දන්නවනේ මම මේ ඔකරන්නේ නැහනේ. එහෙනම් කොහොමද මේ සිද්ධ වුනේ? ඉතින් මේ සරුවචන්නාංශ මේ අපිට දැවෙන හදවතට තවත් දැවිල්ලක් නේද මේ දෙන්නේ. ඒ තමන් කරන හැම වැඩකටම නැත්නම් වැරද්දකටම නැත්නම් නැත්නම් චිත්ත පීඩාවකටම තමන්ම වගේ කියන්නේ. ඒක සරුවචන්සේ පෙන්වන්නේ කට්ටියට සංවේගයක් ඇති කරලා ප්‍රතිපදාව කියලා දෙනවා. ප්‍රතිපදාව මොකද්ද? තේසං ඒව සංඛාරාණං පහිනා අකුසල ධම්මා පහියන්ති ඒ සංස්කාරයයි මේ දැනගෙන තියා දැනගෙන මේ අසහනේ මේ දැනගෙන මේ අතතිය මේකයි කියලා දැනගෙන ඒක මම ඉල්ලලා ගත් එකක් බව දැනගෙන ඒක ගෙවන් කිරීම සඳහා කටයුතු කරනකොට ඒ තමන්ට දැනෙන දැනීම ගෙවෙනකොට අකුසලයේ ගෙවෙන දැනීම ගෙවි ගෙවි යන්න යන්න අකුසලයේ ගෙවෙන එහෙම නැතුව අකුසල් ගෙවෙන්නේ නොදැන හීනෙන් මේ උගරටරා බෙහෙත් බීමකින් නෙවෙයි. ඒක නිසා සංඛාර කියන එක නරක දෙයක්. සකස් කරපු දෙයක්. නැත්නම් ඉල්ලගත්ත දෙයක්. නමුත් ඒක දන්නේ නැත්නම් ඒ කරන කෙනා මේක දන්නේ නැත්නම් එයාට මොනම බේතක් කෙරුවත් හරියන්නේ නැහැ. ඒ වගේ වෙන කෙනෙක් දැනගත්තට වැඩකුත් නැහැ. යාම දැනගන්න ඕනේ. ඒ දැන ගැනීම සඳහා මූලික වාක්‍ය දෙක කියනවා සංඛාරා භික්කවේ උපච්චති පාපක අකුසල ධම්ම නොව සංඛාර. මේ අපිට යන තාක් චිත්ත සංතානයේ අකුසල ඇති වෙන්නේ සසංඛාරිකව. නැත්නම් චේතනා පූර්වකවයි. නැත්නම් හිතාමත. නැත්නම් සචේතනික. නැත්නම් සවිඥානික. අචේතනිකව අවිඥානිකව නොහිතානමත අකුසල සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක කිව්වට පස්සේ අලුතෙන් එන යෝගාචරයෙකුට නම් මේක බය හිතෙනවා. ඒ මොකද එයා හිතන්නේම මේ මට වෙන අසාධාර්ණේ මට වෙන පීඩාව මට වෙන ආතතිය කවුරු හරි කරපේකක් කියන එක තමයි අපේ ලෝකේ සාමාන්‍ය චින්තන රටාව. අපිට නම් මේ මෙච්චර පින්දහම් කරගෙන ඉන්න මට ඇයි මේ මෙහෙම කරදරේ? ඇයි මෙහෙම දුක් කරදර එන්නේ? ඇයි මෙහෙම පීඩාවල් එන්නේ? අකුසල් එන්නේ? මමට එහෙම එකක් ඕනකමක් නැහැ. ඉතින් ඒ නිසා ආධුනිකයෙකුට මේ වචනේ මම හිතන්නේ උනන්දු කාර්ක ධර්මයක් වෙයි කියලා. නමුත් යම් ප්‍රමාණයකට දානයක් දීලා සාමාන්‍ය ආගමනුකූල සද්ධාවේ දැන් සීලෙකුත් රැකලා ඒකම සත්‍යිකුත් පිළිහිටවලා එහෙම කතා කරන වැඩ කරන යන සාත්‍වික යෝගාවචරයක් ගැන හිතන්නේ එයාට දුක් කරදර එනවා එයාට චිත්ත පීඩයි එයාට අසහන එනවා එතකොට ඒ කෙනාට තේරුම් ගන්න වෙනවා දැන් මේ පසුකර ජීවිතයේ හැටියට තමයි දන් දුන්න වැඩි වෙනකට වැඩි මේ පසුකර දවස් කීපේ මාස කීපේ අවුරුදු කීපේ සීලක් වැඩි වෙනකට වැඩි පසුගිය කාලේ මම භාවනා කරත් වැඩි. නමුත් බලනකොට හිතේ අසහනේ දරත ගතියේ පීඩාවේ අඩුවක් පේන්නේ නැහැ. තියෙනවද බලාපොරොත්තු වෙච්ච තරම් නැහැ. මම බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල නැහැ. ඒ අඩුවක් පේනවා මහ විතර. ආනේ වෙනකොට තේරුම් ගන්න වෙනවා. ඔය දැනටත් ඉතුරුලා තමන්ට තේරුණා චිත්තසංතානයේ දරතයක්. දැනටත් තේරුණා චිත්තසංතාන යම් ආකාරයක දැවිලි තැවිලි ගතියක්. දැන්ට තේරෙනවන චිත්තසංතාන යම් ආකාරයක අසහනශීලී ගතියක් ඒක දැනිච්ච ඒ අසහනය දැක දැක වුණ දීලා ගෙවන් කිරීමෙන් තමයි මේ අකුසල් ගෙවන්න වෙන්නේ එහෙම නැතු අනේ මට පාප නොවේවා මට කිත් කරදර නොවේවා මට දුක් නොවේවා කියලා පතලා හරියන්නේ ඒවට හේතුව සමහර වෙලාවට මේ දැනටමත් වෙන මේ දැවිලි දැවිලි වලට හේතුව අතීත සංස්කාර වෙන්න පුළුවන් දැන් ඒවා ඉස්මතු වෙනකොට යෝගාවචරයට අනයි ඉදානේ මතක් වෙන්නේ. එයා හිතන්නේ මම මේ ගත කරන ආධ්‍යාත්ම ජීවිතය හැටියට මට කරදර දුක් ඕනේ නැහැ. මට දැන් එන්නේ එන්නේ පහසුකම් වෙන්න ඕනේ. පහසුකම් නැතුව නෙවෙයි. හිතෙන් තරන්නේ නැහැ. ආන එවැනි තත්යක් අඩතෙදී දන්නවනම් මෙව්වත් කරන ලද චේතනාව නිසා පහළ වෙන දේවල් මේක මතුනේ නැත්තම් සුව කරන්න බෑ. මතුනාට පස්සේ ඒකට මුණ දෙන්න ඕනේ. ඒ මොන තීරේ ක්‍රමයෙන් ගෙවෙන හැටි බලන්න පුළුවන්. අඩු වෙන හැටි බලන්න පුළුවන් නම් අලුතෙන් මේ මතී සංස්කාර ඇති නොකර මේ ගෙවෙන්නේ පාප ධර්ම මේ කියෙන්නේ අකුසල ධර්ම කියලා දන්නවනම් යෝගාවචරයට සීත්‍ය හට ගන්න තැන නෙවෙයි වැදගත් වෙන්නේ සීත්‍ය ගෙවක් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, විරුද්ධ වෙන තැන වෙනදට වඩා ඕම උනන්දුවකින්, කොහොම ලෑත් එකකින් බලන්න වෙනවා. ඉතින් මේ සංස්කාර පිළිබඳව මේ කියන විවරණයට අපි සාධක සූත්‍රයක් වශයෙන් සම්මාදිටි සූත්‍රය වගේ ගත්තොත් ඒකෙදී සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණිච්ච සප්‍රප්‍රචාරින් වහන්සේලා අනිකුත් භික්ෂුන් වහන්සේලාට මතක් කරලා කියනවා මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා මනුස්සෝ කිව්වට කෙතකින් කිසි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනවා ඒකට සාරිපුත්‍රයන්ගේ ක්‍රම කීපයක්ම පෙන්වනවා 16ක්ත කොහෙද මං හිතන්නේ සම්මාදිට්ඨිය වර්ණගන ක්‍රම වලට එකක් පෙන්වනවා සංස්කාර සම්බන්ධ කරගෙන සම්මාදිට්ඨිය පෙන්වන හැටි. ඒකදී සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරලා තියෙනවා මේ සංස්කාරයයි දත යුතුයි. මේ සංස්කාරයන්ට හේතුයයි දත යුතුයි. මේ සංස්කාරයන්ගේ හේතු නැතිවීමයි දත යුතුයි. මේ සංස්කාරයන්ගේ හේතු නැති කිරීමේ මාර්ග ප්‍රතිපදාවයි දත යුතුයි. දන්න කෙනාට ඒ සංස්කාර පිළිබඳ අවබෝධයෙන්ම සම්මාදිට්ඨිය පිළිබඳ වෙන දෘෂ්ටි කෝණයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනාට තමන්ගේ කෙලස් කැපෙන හැටි, ඡේ වෙන හැටි, මේ ආශ්‍රය ඡේ වෙන හැටි සංස්කාර කණ්ණාඩිය බලන්න පුළුවන්. අන්න ඒක පෙන්නකොට සංස්කාර පෙන්නන්නේ ඒ ඒ සූත්‍රයේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර විදිහට. ඒ කියන්නේ සංස්කාරයගේ කොටස් තුනකට කඩලා පෙන්නනවා. එහෙම නැත්නම් අපිට සංස්කාර කියන එක අපිට කියන්න වෙන චේතනා, අபிසංචේතනා, සංකතං අபிසංකතං ආදි වශයෙන් සකස් කිරීම, චේතනා, ප්‍රාර්ථනා, ප්‍රණීති, අතිෂ්ඨාන මේ තේරටම පොදු පන්තියටම අපි කියනවා සංස්කාර කියලා. ඒ ඔක්කොම වෙන පැත්තකින් කපලා පෙන්නනවා. කාය සංස්කාර මේ චේතනාපූර්වක කරන කයේ ඉන්ජන ස්පන්දන කම්පන චංචල. යෝගයෙන් වචී සංස්කාර චේතනා පූර්වක ඇති වෙන වචන දෙදීම බොරු කියලා මේ සත්‍යන පරස වචන වශයෙන් විපාරේපත් වීම හෝ එතන ඒකට හේතු වෙන විතක්ක ਵਿਚාර දෙකට. එතෙ චිත්ත සංස්කාර වශයෙන් පෙන්වන්නේ මේ මනසේ තියෙන එක එක විවිධ ආකල්ප ආසාන ආතති වර්ණ ගැනීම මේ සියල්ලටම හේතුව පෙන්නලා දීලා තියෙන්නේ අඩියම තියෙන චේතනා සංඥා කියන දෙක. ඉතින් අපි මේ භාවනාවේදී ශික්ෂාවේදී ත්‍රිවිධ ශික්ෂාවක් වශයෙන් කරන්නේ මෙන්න මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර කියන මේ දේවල් ශික්ෂාවක මාර්ගයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කීකර කරනවා. කීකර කරනවා, දපණි දමා ගන්නවා, අම්බා කරගන්න එකයි අපි මේ ප්‍රතිපදාව වශයෙන් කරන්නේ. ඉතින් ඒ කරනකොට භාවනා කරන යෝගාවචරය නවකෙක් පැත්තෙන් ගත්තොත් එයා මේ සංස්කාර වැඩ කරන ක්‍රම තුනකට කච කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා ඒව නැති කරන්නයි බුදුජානනාංශයේ ප්‍රතිපදාවක් පෙන්ලා දීලා තියෙන්නේ ඒ වගේම යම් යම් සංස්කාර හලහල ගෙව ගෙව ක්ෂය කර කර වය කර කර තමයි ගමන් කරන්නේ ඒ ගමන් කරන වෙලාවට ඒ ගෙවෙන ගෙවෙන සංස්කාර වලට හැටියට යම් ලකුණු යම් යම් නිමිටි යම් යම් පාරේ සලකුණු ගුරුවරුන්ට වැටේනවා. මට යෝගාවචරයට තේරෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් භාවනා කරනකොට යෝගාවචරයට ඒ සුත්තමේ ඥානයත් ආවට පස්සේ තමන්ම භාවනා කරගෙන යනකොට මෙන්න මේ මේ ලක්ෂණ වලින් මට මෙන්න මේ සංස්කාර ගෙවෙන බව දැනගන්න පුළුවන්. නමුත් ඒක සංස්කාර ගෙවීමක් බව ආශ්‍රව ගෙවීමක් බව අකුසල් ගෙවීමක් බව ඒ යෝගාවචරය බොහෝ විට දන්නේ ඒ වෙනුවට දන්නේ භාවනා වැරදිලයි කියලා. මේ සංස්කාරය ගෙවෙන්නේ. අකුසලයි ගෙවෙන්නේ. ආශ්‍රවය ඡේ වෙන්නේ. තවත් යෝගාවචරය හුඟක් වෙලාට ඒක අත්තරක් සතියන ටිකමක් සමාධින ත්‍වීමක් කියලා හරියට කරපින්දම් ගන්නවා. හරියට සැකවකතෝ. හරියට වංචනික ධර්ම වලට ඉද වෙනවා. ඉතින් ඒකෙදී යෝගාවචරයට දොස් කියන්න බෑ. ඒ මොකද යෝගාචර භාවනා හරියනවා. නමුත් යෝගාචරයක දකින්නම වැරද්දක් විදියට. ඉතින් මේක ප්‍රතිපදාවක් නොතිබෙන්න බුද්ධෝත්පාද කාලයක් නොවෙන්න ඒක ප්‍රතිඵල ලැබෙන්න ලැබෙන්න යෝගාචරය පස්ස ගන්නවා. ඒ නිසා එතනදී ගුරුවරයෙකුගේ නැත්නම් සර්වචන්සේ නියෝජනය කරන ධර්මයේ නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක අත්‍යන්ත කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය එතන සම්පාදනය වෙන්නේ නැත්නම් ඒ යෝගාචර එතනින්ම තන ගැ වැටිලා ඉච්ඡාංගතරපත් වෙලා බුදුන් පිළිබඳ වැරදිලා අදහගෙන ධර්ම පිළිබඳ වැරදි අදහසක් ඇති කරගෙන සංඝයා පිළිබඳ වැරදි අදහස ඇති කරගෙන සීලය පිළිබඳ වැරදි අදහස ඇති කරගෙන ඉතී පොත් ලියන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් ඒ ලියන ලියන එක්කනා කන ඒ භාගයට තැම්පිච්ච යාලනේ ඔයාමයි පොත් ලියන්නේ ලියපු ලියපු ඉව කරා ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේටි මම කලිමුත් කියලා ඇති ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන මේ යෝගාවචරය මේ භාවනා කරන මේ වැරදිලා එයා ඉතින් කුකුස් ඇති කරනවා ප්‍රශ්න ඇති කර ගන්නවා පස්ස ගහනවා ඒ සෑම දෙයකම ගුරුවරයා වාක්‍යයක් 100%ක්ම වැරද්ද ගුරුවරයා තියෙනවා. එතකොට මේ යෝගාවචර නැගිට්ටොල එයා කතා කරන තැනට හදලා එයා තමත් එක්ක යාළු කරගෙන මේ එක එක ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන එක මවුනෝණෙන් දරුවෙකුට අම්මා සලකනකොට දරුවට දොස් කියන්නේ නැහැ. ඒකට අපි කියනවා මවුනෝණ කියලා. පවුනෝන ඒක එක පැත්තකින් සාජාසයක් අනිතික මාවගේ දරුවා කෙරේ තියෙන උණුසුම නිසා නැත්තම් කැක්කුම නිසා නැත්තම් අනුකම්පාව නිසා මව තමන්දි වී දෙවෙනි කොට දරුවා සලකනවා ඒකට කියනවා මාතා පුත්තික බය කියලා මොන කරදරයක් ආවත් අම්මා දරුවා කීලි ගා ගන්න එක ඉස්සලා කරන්නේ පස්සේ තමයි අනතුරෙන් බේරෙන්නේ. ඔය දරුවට ඒවා තේරෙන්නේ නැහැ. ඒ වගේම දාලා ගිහිල්ලා බැඳිලා වැඩකුත් නැහැ. ඒක නිසා අමාතා පුත්තික බයක් කියලා කියන්නේ දරුවා මැරෙන බව දැනගෙන ඒක තියෙති අම බේරෙන තරම් දේවලුත් ලෝකේ තියෙන. එහෙම නැත්නම් අම්ම කෙනෙක් ක්ලේශියට ඔය රිලෙවකට ගලක් ගන්න බෑනේ රිලෙවි ටක් ගාලා පැනුම් ගාන පැටිය පැටිය බැඳගෙන තමයි පන්නේ. එයා ගල වැදුනට මොනවා කරුවත් ඒ දරුවා බේරගන්න එකයි කරන්නේ. ඒක හැම මව් කෙනෙකුගේම තියෙන ගතියක්. ඒ මාතුකාම කියන නමෙන් සඳහන් වෙලා තියෙන එකයි. ආන්න ඒ වගේ ගතියක් තියෙනවා මේ ගුරුවරයෙක් සහ එහෙම නැත්නම් යෝගාවචරයෙක් අතර. ඉතින් මේ ගුරුවරයා පොහුණු කෙනෙක් නෙවෙයි නම් දොස් දක්ිනව ගෝලයක්. ඒක ඇත්තටම ගුරුවරයාගේ වැරද්ද. ගුරුවරට එහෙම දොස් දක්ින්න හැකියාවක් නැහැ. මොකද මේ සංස්කාර ගෙවෙනකොට අකුසල් ගෙවෙනකොට ආශ්‍රව ගෙවෙනකොට යෝගාවචරයේ තර්ක මනස යෝගාවචරයේ අරියාදුවට හිටිනවා. කියලා දෙන්නෙම වැරදි පැත්ත. උල්පන්දන් දෙන්නේ වැරදි පැත්තට. ගොඩ පිට කුතු කරන් දෙන්නේ වැරදි පැත්තට. ඒකට ඒ යෝගාවචරය තමන්ගේ දෝෂයක් දකින්න ගුරුවරගේ දොස් දකින්නවා, කමඨානේ දොස් දකින්නවා, භාවනා මධ්‍යස්ථානේ දොස් දකින්නවා, ඊත්තුගුණ වල දොස් දකින්නවා, ආහාර වල දොස් දකින්නවා, නානා ප්‍රපැත්තෙන් අයබර වායට පිටි කර හරහා බෙත් බඳිනවා. ඒ ඔක්කොම කර්මස්ථානාචාර්යවරු නැත්නම් සප්‍රප්පචාරින් වහන්සේ නැත්නම් සත්පුරුෂයා බාර ගන්නවා. බාර ගණයි මේ දරුවා ප්‍රසූත කරන්න වෙන්නේ. ඒ මොකද මෙයා දක්ෂව භාවනා කරන කෙනෙක් පහන වැඩ කරනවා. නමුත් Tamanට පේන්නේ ඒක වැරදියට. Tamanට පේන්නේ ඒක ආදියාතුට. Tamanට පේන්නේ සතිය කැඩලයි කියලා. Tamanට පේන්නේ සමාධිය කැඩලයි කියලා තියා ළඟට ගෙන්නලා ඒක යාලවුවම කියෝලා. ආගේ කට උතරේ ඇරගෙන ඒකට සද්ධර්මානුකූලව ඒකට මේව අර්ථකථනය දීලා ඒ යෝගාවචරයට ඒක මතු කළ දුන්නට එකකින් බේරන්න බෑ දෙකකින් බේරන්න බෑ තුනකින් බේරන්න බෑ දක්ෂ වාරයක් එයාට පෙන්ලා දෙන්න ඕන ඔබ හැම තැනදීම ගිහිල්ලා මේ වගේ පිටිකට හිරුණා වගේ දැනෙන්නේ අකුලකට හේතුණා වගේ දැනෙන්නේ භාවනා වැදගත් සම්දිස්ථානයකට එතකොට ඔබ වට්ටලා මන්දුත්සාහි කරවලා ඉත්තමනාපකම් කරලා පසට ගහන්නයි කෙලස් තියෙන්නේ මාරපාක්ෂික වෙන්නේ ඒ නිසා උඹයි මායි දෙන්නගේ විසකන්නේ ඒ වගේ බාධාවක් ආවට මාරට අවස්ථාවක් දෙන්න එපා කෙලස් වලට අවස්ථාවක් දෙන්න එපා අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ පරි සම්ප්‍රදායක ඒ 2600 තුළ මේ පාර ගිය හැම කෙනාම මේ වගේ තැන්කට පත් වෙලා තියෙනවා උන්දලා අපට කරපු ලොකුම සේවය තමයි ඒව වාර්තා කරලා තියෙන්නේ. ආවල් දැනෙදි මම මෙහෙම අමාරුවටපත් වුණා. මෙන්න මෙතෙන්දි මම මේක මේ බේරුවට පස්සේ මට දෙගුණයක් ජවය ආවා. හැබැයි මං හිතුවා හරි කියලා ඊට පස්සේ ගියාම ආය අකුලකට මං හෙත්තුණා. ඊට පස්සේ ආය මං විසඳුණාට පස්සේ මට ආය දෙගුණයක් ජවය ආවා. මම තව ඉදිරියට ගියා කියලා මේක තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. මේක තමයි අටුවාවල තියෙන්නේ. මේක තමයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. ඉතින් ඒවා නැවත නැවත ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සංස්කාර නිසායි පව් උපදින්නේ. නැත්නම් පව් කියන්නේ ඉල්ලලාගත්ත දෙයක්, බෙදාගත්ත දෙයක්, හදාගත්ත දෙයක්. එහෙම හදා බෙදා ගන්න නැතුව කාටවත් කාටවත් පව් දෙන්න බෑ. වෙන කෙනෙකුට කාටවත් පව් දෙන්න බෑ. වෙන කෙනෙකුට කාටවත් පින් දෙන්න බෑ. ඒ කෙනා බාර ගන්න නැත්තම්. ඒක සමාජ විද්‍යාත්මකෝ කියලා කියන්නේ ඔය ඉන්දියාවේ මාවසීතු නැති වුණාට පස්සේ ඒකට මේ කොමියුනිස්ට් රජයක් තිබුණේ. එතකොට හතර දිනායි කල්ලිය කියලා හතර දිනෙක බලය ගන්න උත්සාහ කරා. ඒකට මාව සේතුන්ගේ නෝනක් හිටියා. ඊට පස්සේ මේ හතර දිනායි කල්ලිය නැගිටලා එනකොට කොමියුනිස්ට් රජය ඒගොල්ලෝ චප්ප කළ විනාශ කරා. ඒ වුණාට හිතුව උඟ දෙනෙක් විශේෂයෙන් මාව සේතුන්ගේ ආර්යව හිතුවා ආර්යව ගැන රට්ටු හිතුවා මේ කට්ටියගේ මේ කරගෙන යන ව්‍යාපාරي සාර්ථක වෙන්නේ මාවෝ සීතුගේ කීර්ති නාමය නිසායි කියලා. එයාගේ නෝන ප්‍රකාශයක් කරා ඒ වෙලාවේ කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා බබලන්නේ නැහැ. කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා කෙලසෙන්නේ නැහැ. Taman තමන්ගේ ශක්තිය තමයි බබලන්නේ. Tamanගේ ශක්තිය තමයි කෙලසෙන්නේ. මම මේ කතා කරන්නේ මාවෝ සීතුගේ බලේ නෙවෙයි මගේ බලේ. ඒකම තමයි ඔයකේ කියන්නේ. ඔය ඇති වෙලා තියෙන අකුසල කංකට්ටු මාර බලවේග සියල්ලම අපි සාදර වෙලා ගත්ත දෙයක්. ඉල්ලලා ගත්ත දෙයක්. ඒක කිනකොට මට නම් ජොලියක් යනවා. ඉතින් මම දන්නේ යකින් ඉතින් මමනේ අරගෙන තියෙන්නේ. ඒක දන්නේ නැතුව අරගෙන තියෙන. ඒක වෙනම දෙයක්. මොකද මමමයි කරලා තියෙන්නේ. උදේට ඒකෙන් අපිට ස්වාධීනත්වය දෙනවා අකුසල්. කවුරුත් දීපේක නෙමෙයි. උඹමයි ඔන්නක නොදැනීමර තමයි අවිද්‍යාව කියන්නේ. ඒ වගේම මේක කුසලයක් කියලා හිතන එක මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. මේක අපි බොහොම ආයාසයෙන් එකතු කරගත්ත දෙයක්. ප්‍රයත්නෙන් එකතු කරගත්ත දෙයක්. ඒ වගේම ප්‍රයෝගයෙන් එකතු කරගත්ත දෙයක්. එකතු කරලා උත්තර බලනකොට වෙලා තියෙන දඩයක්. කැපිරිල්ල. කරදරයක්. මේක බුදුරජාණන් කියන දැකපන් අවිද්‍යාව විදිහට මේක දැකපන් නොදැනුවත්කම අවිද්‍යාව එකක්. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ හරි දේ වැරදි විදිහට දකින්න එක තව එකක්. ඔය දෙකම නැති කරන්නයි බුදුහාමුදුරනේ පහළ. ඉතින් ඒ විදිහට මේ සීල පාපක අකුසල ධර්ම සංස්කාරිකයි නැත්නම් සචේතනිකයි අචේතනික නොවේ. ඒ අසහනය ඒ දුක ඒ පීඩාව ආවට පස්සේ ඒක ක්‍රමයෙන් ගෙවා දැම්මොත් ඒ සංස්කාරේ ඒ ප්‍රමාණයට අකුසලෙ කියනවා. ඒ නිසා තමයි අකුසලේ වෙහෙස පීඩාව ඉස්මතු වෙන්නම ඕනේ කියවන්න. ඉස්මතු වෙන්නේ නැති අකුසලයක් ගෙවන්න බෑ. ඒ නිසා අකුසලයක් ආවට පස්සේ තමන්ගේ තියෙන සතිය ප්‍රමාණයට සමාධි ප්‍රමාණයට ඒකට මුහුණ දීලා ඒක ටික ටික ටික ටික ගෙවෙන ගතිය දන්නවනම් තමන්ට හිතා ගන්න පුළුවන්. ඉන් පැත්ත වැඩි, පව් පැත්ත අඩුයි, මගේ ප්‍රයෝගය හොඳයි, මගේ ප්‍රතිපදාව හොඳයි, කෙලස් කිවෙනවා. එතකොට Tamanටම ක්‍රමසාවිදි පහළ වෙනවා. හැබැයි ඕ ඕනට වැඩිය අධිතක්ෂේරට යන්න බා ඔක්කොම ඉවරයි. මේ එක කෙලෙසල එක රහණයි ඉවරයි. තවත් රහණක් තවත් රහණක් ටික ටික ටික ටික යනකොට අපිට ඇති වෙන මේ විශ්වාසය නිසා තව කොච්චර දෝ කෙලස් තීති, තව කොච්චර දෝ සංස්කාර තීති, තව කොච්චර දෝ ගැටලු තීති විශ්වාසය කොට දකිනවා. කොයි එකාවත් මට ගන්න පුළුවන් ප්‍රමාණයට ප්‍රමාණ කරන්න පුළුවන් මට අනන එක එක එක එක ගවන්න පුළුවන් කියලා ඊට පස්සේ යෝගාවචරය අර වගේ මන්දෝත්සහය වෙලා පශ්චාත්තාප වෙලා අන්තබන්ද වෙලා නෙවෙයි වැඩ කරන්නේ විශ්වාසයක් ඇති කරගෙන අන්නේ ඒකේ මූලිකම ඒක තමයි කියන චූලසෝතපන්න කියලා ඊට පස්සේ සෝතපන්න කියන ඊට පස්සේ සකදාගාමි අනාගාමි අරියත් වෙනකොට වෙන්නේ වැඩ පිළිවෙල තව යනවා නමුත් විශ්වාසයෙන් කරගෙන යනවා අනේ ඒ සම්බන්ධයෙන් බලනකොට මට හිතුණා අපි ආනාපාන සූත්‍රයේදී අහලා පුරුදු කරගත්ත නැත්නම් චුල්ල වේදාල සූත්‍රයේදී අහලා පුරුදු කරගත්ත මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කොහොමද භාවනාදී යෝගාවචර ජීවිතයට අපි සම්බන්ධ වෙන්නේ අපිට සම්බන්ධ වෙන්නේ අපි කොහොමද ඒක ගිවන් කරලා තියෙන්නේ අපි කොහොමද ඒක මේ සංඛාරාණම්බික විපජ්ජති පාපකා කුසල ධර්මා කියන මේ සූත්‍රයෙන් සම්බන්ධ කරන්නේ කියන්නේ. ඉතින් ඒක නිසා ආනාපාන සති භාවනා කරන ආධුනික යෝගාවචරයක් ගත්තාම ආනාපානය කියලා කියන්නේ ප්‍රීමනාපාරමුණක් නෙවෙයි. කොහොමඩක්වත් ගුරු කෙනෙක් කියලා දුන්න නැත්නම් අරමුණක් කරන්නවත් අපි දන්නේ කොච්චර හුස්ම ගත්තත් හුස්මට හිත යොදන්නේ අපි හුස්ම යොදන්නේ හිත යොදන්නේ ආනාපානෙන් පිට තණ්හා මාන දිත්‍ය ඇති කරන අරමුණ විශේෂයි. ඉතින් ඒ අරමුණ අපිට නිතර උනන්දු ඇති කරනවා එකින් එකට පන්න පන්න පිස්සු හිතක් ඇති කරගෙන ඉතින් අපි නව නිර්මාණ දිගේ නව නිෂ්පාදන දිගේ ප්‍රගතිශීලීත්ව දිගේ යනවා. යන්න යන්න යන්න යන්න රැස් වෙන තණ්හාමාන දිට්ඨිය. ඉතින් ඒ නිසා ਸਰවචන්සේ මේ නව නිර්මාණ ශිල්පියටත් මේ ප්‍රගතිශීලීත්වයට තියුණුවට වැඩක් වශයෙන් කියනවා තණ්හාමාන දිට්ඨිය ඇති නොකරන කෙලෙස් ඇති නොවන්නා වූ ආනාපානට හිත දාන්නේ. මේක ලේසි නෑ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ ඇයි මේ කිසි රසයක් නැති කිසි උනන්දුවක් ඇති නොකරන මේ ආනාපාන හිත දැමීම කුඹරක් කොටනට වැඩිය එතන රකී රසාවක් කොටනට වැඩිය වැදගත් වෙන්නේ ඇයි කියලා. මොකද මේ ඉන්න පිරිසට මම ඒක ගැන ඉතර පිටර කරන්න නැහැ ඕල දාන්න. ඒගොල්ල දැනටපත් එකේ හිත අදලා තියෙන්නේ. දැන් ආනාපානට හිත දාන්න নানা ආකාර අරමුණු දිගේ රස විඳින්න යන මේ හිත එහෙම නැත්නම් මේ සුඛය හොයාගෙන යන හිත එහෙම සුඛයක් නොදෙන ආනාපානෙට යොදන්න නම් ඒ සඳහා මානසිකාරය යෙදවීම ඒ සඳහා හිත මෙහෙයවීම යෝගාචර ශිල්පයක් වශයෙන් කරන්නේ. ඒකදී මෙන්න මේ විදිහට කියත හැකි අවබෝධය සඳහා ආනාපානෙට හිත යොදනවායි කියලා කියන්නේ ආනාපානයෙන් පිට සියල්ලම දන් දෙනවා කියන්නේ. යතිව නොදෙමින් ආනාපානේ දාන කතාවෙන් කියතයි. ආනාපානයට හිත ගියයි කියලා කියන්නේ ආනාපානයේ පරිබාහිර සියල්ලම දත්තු. ඒක ලේසි නැති නිසායි මේ ආනාපානයේ තීටි අපි හිත සද්ද වලට වේදනාවට හිතිලට යන්නේ. අපි තාමත් දුරු කරපු නැති තණ්හාමාන දිටි තියෙන නිසා. ඉතින් අපේ ශිල්පයක් බව දැනගෙන ප්‍රතිපදාවක් බව දැනගෙන නැවත නැවත මෙනෙහි කරමින් නැවත නැවත මනස්කාරය යොදවමින් අර එීමේ දුවද්දී ආනාපානෙට මුණට මුණ දැම්ම එහෙම නැත්නම් සමීපේ තියාගන්න පුළුවන් වුණා උත්සාහ කරනවා නම් ඒ යෝගාවචරයට තේරෙයි බොහෝ අරමුණු තියෙද්දි මේ ආනාපානට යොමු කරමින් මේ මානසිකාර්ය නැතුව ඒ දේට විශේෂයක් කරලා හිතේ දීම කෙරුවේ නැත්තම් ආනපනේ ස්වයන් සිද්ධව නැගිටින්නේ නැහැ. නැගිටින්න නම් ඒකට විතක්ක ਵਿਚාර යොදන්න. නම් කරන්න ඕන. එයාට මෙහෙවන්න ඕන. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක තමයි වචනයේ ඡාරය, හරය, සංඛාරය කියලා කියන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම බලනවා නම් අපි මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන එකෙන් මේ වචී සංඛාරය තමෙනෙහි කිරීම එහෙම නැත්නම් නම් කිරීම තමයි මේ බොහෝ අරමුණු තියේදී කර්මණකට වඩා සුබදායි අරමුණට හිත මෙහෙවීම කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා යෝගාචර දකින්නේ විතක්ක ਵਿਚාර දෙක සම්මා සංකප්ප විදියට. හොඳ විතක්ක විදියට. නරක දේවල්ට ගන්න විතක්ක වෙනකොට කාය ආනපන සති විතක්ක නැත්නම් ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කිරීම. ප්‍රසවාසය ප්‍රසවාසයෙන් මෙනෙහි කිරීම. ඒකට අපි කියනවා විතක්ක ඒ වගේම සංකප්ප කියන වචන. මෙන්න මේ සම්මා සංකප්පේට හිත යදවීමට අපිට අරණ්‍යගත වෙන්න වෙනවා රුක්ක කුණගත වෙන්න වෙනවා ශූන්‍යාකාරගත වෙන්නවා සීල දකින්න වෙනවා සීල ධ්‍යාන හිටිනවා සීල තුන් මට කර ගන්න වෙනවා කාලසටහනට යටත් වෙන්න වෙනවා කියන කියන ගොඩාක් නීති වලට පද්ධති වලට යට වෙලා තමයි ඒ වචී සංඛාරය පුරුදු කරගන්න. ඒක ලොකු ජීවිතයේ සදාචාරයේ කොඳුයට පෙළේ වටින තැනක්. ඒ නිසා යම් කිසි යෝගාවචරයක් සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් යම් කිසි යෝගාවචර පරියන්කේ ඉන්නකොට මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ වගේ එහාට ගිහින් යෝගාචරයට දකින්න වෙලාවට මම දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් අහන වෙලාව අහනවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් බත් කරන වෙලාවදී බත් කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් අනන වෙලාවේ අනනවයි කියලා මෙනෙහි කර ගන්න පුළුවන් නම් අර ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගත්ත විතක්කේ අපි හැම වැඩටම යොදවනවා ඒක තමයි කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් කොට ගහලා තියෙන්නේ ඉතින් ඒ යම් දවසකද යෝගාවචරය බොහෝ අරමුණු වෙන තැනක වඩා කෙලෙස් අඩු අරමුණට හිත මෙහෙවීමේ මේ මෙනේ කිරීම එවට මේ විතක්ක ਵਿਚාර පුරුදු කරගත්තොත් ඒ යෝගාවචරය තිබුණට අවුල් අවුල් කරගන්න නැතුව ඒ අතරමැද තමට අවශ්‍ය කරන කෙලෙස් අනුතරට හිත මෙහෙවීමේ ලොකු අරසාවක් ලබනවා. ඒ නිසා යෝගාවචර විතක්ක ਵਿਚාර දෙක තමගේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට එහෙම නැත්නම් වැස්සට හම්බෙච්ච රේන්කෝට් එකක් වගේ යුද්ධයට හම්බෙච්ච පලියක් වගේ පාවිච්චි කරනවා. මේව පාවිච්චි කරගෙන යන වෙලාවේදී මේ විතක්ක ਵਿਚාර යම් තැනකදී හැලෙනවා. මෙනේ කරගන්න බැරුව යනවා. මෙනේ කරගන්න බැරුව යන්නේ අරමුණ වම දකුණ වශයෙන් ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බැරුව මේ අරමුණ වල තියෙන ලක්ෂණ සම වෙලා නමක් කියලා කතා කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක භාවනා ඉතාම දියුණු තැනක්. නමුත් යෝගාවචරයට පේන්නේ මෙතෙක් වෙලා ගමනට යන්න වෙච්ච මට හැරමිටිය මේ රේකෝඩ් එක එන්නතම මේ පලිය මගෙන් හැලුණයි කියලා විතක්ක ਵਿਚාර දෙක ගිවන් වීම කරගන්න බැරි වීම යෝගාවචරයට විශාල අවුලක් වෙනවා ඒක උගාක් ඔය ප්‍රශ්න නගන වෙලාවේදී ප්‍රශ්න වල වචන මාර්ගෙන් එළි වෙනවා මම මේ ආස්වාස් ප්‍රසවාස කරගෙන යනකොට මට එක්ක නිින්දට ගියා නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ දෙක වෙන් කරලා අංශ ගන්න බැරුව ගියා නැත්නම් මෙනෙහි කරගන්න බැරුව ගියා ඉතින් එතකොට භාවනාව නිකන් අයාලේ ගියා. භාවනා වැට කඩළු කඩාගෙන ගියා. ඉතින් ඒක ආත්ම නිෂේධනයක් ඇති කරනවා. බලාපොරොත්තු සූදානමක් ඇති කරනවා. සතිය කරනවා කියලා හිතෙනවා. සමාධිය කරනවා කියලා හිතෙනවා. ඒ මොකද මේ ආස් විතක්ක ਵਿਚාර කියලා කියන සංස්කාරයක් බුදුජානකගේ ක්‍රමේ නිසා ඒ සංස්කාරෙ මේ ගෙවෙනවා. ඒක වැඩට ගත්තෙත් මම තමයි. විතක්ක ਵਿਚාරේ වැඩේ දිවෙත් මම තමයි දැන් විතක්ක ਵਿਚාර ගෙවෙනවා මේ ගෙවෙන්නේ කෙලෙස් බව තේරෙන්නේ නැහැ. එයාට තියෙන උපක්‍රමේ නැති වුණා. කඩුව නැති වුණා. උපකරණ නැති වුණා. ශිල්ප නැති වුණා. යන්නේ පාර දිශා මාරුණා. කරකොලත් ඇරියා. දැන් මම මොකද කරන්නේ කියලා අලී අවුලකටපත් වෙනවා. ඒක සාමාන්‍ය භාවනා මුත්පත්තුලි ස්වාමීන් වහන්සේලා පින්නන්නේ මේ පෞද්ගලික ලක්ෂණ බල බලා ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසයේ වශයෙන් කරගෙන යනකොට භාවනා දියුණු වෙනකොට ඒ පෞද්ගල ලක්ෂණ හරහා ඒ හැම දෙයකම තියෙන පොදු ලක්ෂණ මතුවෙනකොට විතක්ක ਵਿਚාර කියන උපක්‍රමය ශිල්පය ක්‍රියා කරන්නේ නැති තැනටපත් වෙනකොට ඒක හැලෙන. ඒක හරියට උරගෙක් වැඩෙනකොට හැව හැලෙනවා වගේ. දැන් වාහනයක් යනකොට ෆස්ට් ගියර් එකේ ගිය වාහනේ දියුණු වෙන්න ඕනේ නම් සෙකන්ඩ් ගියර් එකට දානකොට ෆස්ට් ගියර් එක අමතක කරනවා. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්න. ඒක ගියර් එක ගියර් බොක්ස් එක ගාලා බිම දානවා කියන එක නෙවෙයි. ගියර් බොක්ස් එකේ තියෙන සිස්ටම් එකක් එකේ ඉඳලා දෙකට යන්න පුළුවන්. දෙකේ ඉඳලා තුනට ඒ කියන්නේ මෙතෙක් කල හෙලනගින් උදන් වෙච්ච උදව් කරපු හැරමිනේට පයින් ගහින්නක් නෙවෙයි. වාහනා වාහනේ හැතැම්මකටපත් වෙන තෙල් ප්‍රමාණය ෆස්ට් ගියරේ හරි වැඩි. සෙකන්ඩ් එකේ අඩුයි, තර්ඩ් එකේ ඊට අඩුයි. නමුත් පළවෙනි සැරේම තර්ඩ් එකට දාන්න බෑ. අපි පුංචි හරි යකඩ කඳ හොල්ලා ගන්න ෆස්ට් එකේ දාලා ෆස්ට් එකේ ගිහලා යම් ප්‍රමාණයක් ගිහලා සෙකන්ඩ් එකට දානකොට කොච්චරක් ෆස්ට් එකට යන්නවද කොච්චරක් සෙකන්ඩ් එකට මාරු කරන්න ඕනද කියලා උගන්වන්න බෑ අත්දැකීම් නැති කරලා. ඒ වගේම තමයි විතක්ක ਵਿਚාර කොච්චර දුර පාවිච්චි කරනවද? පාවිච්චි කළ මේක හැලෙන වෙලාවේදී ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් එයා භාවනාවක් ජීවුනෝ එහෙම නැත්නම් කියන්නේ තව කෙනෙකුට බහනා උදව් කරන්න උපදෙස් දෙන්න තරම් වටින ගැඹුරක් ඇති කෙනෙක් තමයි මේ හරියට මේ විතක්ක ਵਿਚාර මෙතෙන්කම් පාවිච්චි කළ යුතුමයි මෙහෙම කරගෙන යනකොට ඒක දක්ෂ වෙනකොට ඒක එයා විසින් හැලෙනවාමයි අන්න ඒ වෙලාවේ අඬාව ගන්න එපා අර හැලිච්ච එක ආයෙ තියාගන්න යන්න එපා ඒක හැලෙන බව දන්නවා කියලා කියන්නේ සංස්කාර වගේක් හැලෙනවා ඒකට අපි කියනවා වචී සංස්කාර කියලා ඒ හැලෙනකොට කෙලෙස් වගේක් කැපෙනවා ඊට පස්සේ යාගෙන් මේ භාවනා පරියන්කේ ඉස්සරහට වචනෙන් සිදුවෙන කිසිම අකුසලයක් සිදු වෙන්නේ නැහැ. වචනෙන් අකුසලයේ තියා වචන අකුසලයේ ක්‍රියාවක යටතක් වී තියෙන සර්කිට් එකක් ගලවලා ගන්නවා. මෙන්න මේක තේරුම් ගත්තා නම් එහෙම නැත්නම් මේ සංසිද්ධිය හරියට තේරුම් ගත්තා නම් මේ මනසට කවදාකවත් ජීවිතේ සං සංනිවේදනේ පටලවිලා නැති. අපි මේ කතා කරන්න ගියාම ගොඩාක් වෙලාවට මානසිකාවට දාන්න මේ කතා කරනවා. ඒකට හේතුව මොනවදෝ එකකින් ඔළුව අවුල් කරගෙන අදාළ නැති විෂයට අදාළ දෙකින් අයින් කරගන්න. අනවශ්‍ය ප්‍රශ්නයක් තියෙන හොඳට කල්පනා කරලා හිටියොත් වචන දෙකකින් කියන්න පුළුවන් එක. අපි වචන දාස් ගණක් දාන්නේ මේ විතක්ක ਵਿਚාර දන්නේ නැහැ. ඒක හරියට තව කෙනෙකුට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේක අද ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයක් කිව්වට අද විතර අවුල් වෙච්ච යුගයක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක තේරුම් අරගන්න තමන් භාවනා කරනකොට මෙතෙන්ට යනකම් මෙනෙහි කිරීම කරන්න වෙයි. මෙනෙහි කිරි වචනේ කෙරුවා හෝ මානසිකාරය යෙදවීම නම් කිරීම සලක්ෂණය කරන්න ඕනේ. ඒක හරි ගියාට පස්සේ ඒක විසින් හැලෙනවා. අන්න හැලෙනකොට ඒකට ලෑස්ති වෙනවා. ඉතින් මේ පාඩම ඉගෙන ගත්ත කෙනාට විතරයි පස්සම්බයං කාය සංකාරං කියන ඊගාපක්කයට සුසුකම් ලැබෙන්නේ. එයාට විතරයි ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙක කියන්නේ කාය සංස්කාරයේ සංසිඳීමක් ඇති වෙන්නේ අර මෙනෙහි කිරීම හැලෙන වෙලාවේදී ඒක ප්‍රශ්නයක් කරගෙන සතිය කැඩීමක් කියලා හිතාගෙන සැක කරන්න යන කෙනාගේ හිත එන්නේ නැවිස් වෙනවා ආස්වාද ප්‍රසවාසයේ එන්නේ නැවිස් වෙනවා ඉන්නේ ඉරියව්ව කටුකොහලක් වෙනවා හරීවදයක් වෙනවා මේක හරියට දන්නවනම් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ පළවෙනි කඩයිම එහෙම නැත්නම් මේ කාය සංස්කාර වචී සංස්කාර හැලෙන කලෙනි කඩයිම අපි හැටියට තඩමාරු කරගත්තොත් ඒකට ලැබෙන ආනිසංසය තමයි තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක කියන කාය සංස්කාර සංසිඳන පටන් ගන්න. දැන් ඉතින්දිත් යෝගාචරය කලබල වෙන්න පටන් අර ගන්නවා. හුස්ම ගන්න බැරි වුණොත් මැරෙයිද? ඔක්සිජන් දෙන්න වෙයිද? ෆිසියෝതെරපි කරන්න වෙයිද? ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් කරන්න වෙයිද කියලා ඉටි නගලන්න පටන් ගන්නවා. මේ ඔක්සිජන් සිලින්ඩර්ස් ගෙනල්ලත් නැහැ. මේ ෆිසියෝതെරපිස් කෙනෙක් කරලාත් නැහැ. මේ බලාපන් කොයියෝ හොස්පිටල් එක නැතිලා යනවා කියන්නේ. ඉතින් අන්තිම කවිත පත්‍ර ලියන්න හදනවා මේ පරියන්කේ ඉඳලා. යම් කිසි කෙනෙක් වචී සංස්කාරය පිළිබඳ පාඩම දන්නවනම් එයා දෙවෙනි වතාවට ඒකම සාධනීකරණයක් කරනවා. දැන් වචී සංස්කාරය හැදීම පිළිබඳව සූර වුණා නම්, දක්ෂ වුණා නම්, කුසල වුණා නම් ඊගා පාඩම තමයි වචී කාය සංස්කාරය. කාය සංස්කාරය සංසිඳනකොට සංසිඳනකොට පස්සම්බයං කාය සංකාරං අස්සදිසාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සදිසාමිති සික්ඛති කියලා උස්ප සංසිද්ධමින් සංසිද්ධවමින් හික්මෙන මේ වචී සංස්කාර සංසිද්ධමින් හික්මෙනවා කියන බුදුහාමුදුරෝ දේශනා කළා නැහැ මේ කටුවචාන් වහන්සේලා ප්‍රශ්න කරනවා ඇයි මේ වචී සංස්කාර පිළිබඳව කතා නොකර පටන් ගන්නකොටම කාය සංස්කාර ගැන කතා කරන්න කියලා නමුත් සඳහන් කළ තියෙනවා කාය සංස්කාරයක් කවදාක සංසිතෙන්නේ පචී සංස්කාර පිළිබඳව ශිල්පේ දන්නේ නැත්තම් ක්‍රම වේදේ දන්නේ නැත්තම් ඒ නිසා මේ මේ වචී සංස්කාර සංසිතන වෙලාවේදී යෝගාවචරයටත් වඩා යෝගාවචර උපදේශකයට එතෙන් මෙහෙවන කෙනාට කිරි දරුවෙක් අතේ තියාගෙන නෝක නැත්නම් ලොකු වෙච්ච ගමන් කෙල්ලෙක් දුවක් අරස කරන අම්ම කෙනෙකුට වගේ ඒ හැදින භාවනාවට උදව් කරන්න වෙනවා ඉතින් ඒක නිසා ඒකේ ඉන්නේ ආධුනික යෝගාවචරයට හරියට තාම ගුරුවරයෙක් අහුවෙලත් නැහැ. හරියට තාම භාවනා මධ්‍යස්ථානක් හම්බෙලත් නැහැ. හරියට තාම චිල් මුණ ධර්ම දන්නෙත් නැහැ. ඉතින් එතන තියෙන්නේ විශාල අනිශ්චිතතාවයක්. ඒක පන්න ගත්තන යම් කිසි කෙනෙකුට තල්ල බිඳ කඩා ගන්න නැතුව අතපයක් කඩා ගන්න නැතුව මේ මෙනෙහි කිරීමත් අත්‍යවශ්‍යයි. නමුත් ටික වෙලාවක් ගියාම ඒක හැලෙන එකක් වෙනවා. මෙනෙහි කිරීම හරි හැටියට සේවය යොදවනා වගේම ඒක පෙන්ෂන් ගන්න හදනකොට පෙන්ෂන් දෙන එක හරියට දන්නවනම් ඒ යෝගාචර ටීකාව අභ්‍යාසය තමයි කඩින් පරීක්ෂණය තමයි කාය සංස්කාර. කාය සංස්කාරයක පළවෙනි කාරියට තේරුම් ගත්ත කෙනාට නම් කාය සංස්කාර සංසිඳනකොට එයා දන්නවා මේ දෙන්නේ කරන්න තියෙන්නේ. මේ සංසිඳ වීම හික්මවන්න. ආස්වාද ප්‍රසවාසයේ ගෙවන් වෙද්දි වෙද්දි ඒකට හිත කලබල ගන්න නැතුව, නින්දට වට ගන්න නැතුව, සැක කරන්නේ නැතුව, පරියන්කේ අවසාන කාලේ ඇවිල්ලා තියෙන අනික් කට්ටිය මේ ගිටයි කියලා කර නැගිටින්නේ නැතුව මේ සංසිඳීම කරගෙන යන්න පුළුවන් වුණා නම් භාවනා ජීවිතේ ඒ මූලික සංස්කාර සම්බන්ධ තුනෙන් දෙකක් පැන්න වෙනවා. අවස්ථා දෙකකට ලකුණු ලබා ගන්න වෙනවා. නමුත් පළවෙනි කඩේම ඇඟට රොදෙනි සිද්ධ වෙන්නේ. මේ දෙවෙනි කඩේම ප්‍රසිද්ධිය සිද්ධ වෙන්නේ. තමන් භාවනා කරන අරමුණ කුමක් හෝ වේවා විශේෂ පැත්තටම කියන ආනාපානෙ ගත්තාම ආනාපානෙ සංසිඳීම සිද්ධ වෙනකොට ඒකට අනුග්‍රහ කරනවද අකුල් හෙලනවද කියන එක 50ට 50ට වගේ ගුරුවරයාට සහ ගෝලයා අතර බෙදිලා. ගුරුවරයා තමයි තාම වගකීම තියෙනවත් ගෝලයාට පුළුවන් තරම් කතා කරලා සා කමඨාන් සුද්ධ කරවලා ඉතින් මේ වෙලාවේදී යෝගෝ දැන් කමඨාන් සුද්ධ කරන එක නා කියන්නේ ආනාපාන සංසිඳීමක් කියන්නේ පුදුමාකාර නිින්දක් එනවනේ ස්වාමීන් වහන්සේ. පුදුමාකාර දීපාවීමක් එනවනේ. පුදුමාකාර කම්මැලිකමක් එනවනේ. පුදුමාකාර දමල ගහලා යන්න හිතෙනවනේ. පුදුමාකාර විදිහට අනික් කටේ කෙනෙක් හිනවනේ. පුදුමාකාර විදිහට මං ගැන තරහ එනවනේ කියලා අන්නම් මන්නන් නටියයි බල්ලයි කතා ගොඩාක් එනවා. ඉතින් එයාගෙන් කතා කරලා අහන්න උඹට මේ එක එක දේවල් පිළිබඳව මේ කුප්පණ ගතිය ඇවිල්ලා තියෙන්නේ. ආනාපානේ නුරුස්නා ගතියක අයියෝ නෑ. අම්මෝ මං ආනාපාන පනරත් වැඩි ආදරේ. ඒ මේකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ බලන්නෝ කහිනවනේ. මේ කට්ටිය කහිනවා ඒක ප්‍රශ්නේ වෙන එකක් නෙවෙයි. මේ යෝගාචර තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් මේ පට බාහිරේ කියන දේවල්ට නුරුස්නා ගතිය ඇති වෙලා තියෙන්නේ පැනලා යන ගතිය තියෙන්නේ ආනාපාන තියෙන නුරුස්නා ගතිය නිසායි කියලා මොනම යකාවක් තේරුම් ගන්න කැමතියි. ඒක වල තියෙන හරිම අමාරුයි. ඒක කවදාවත් බණකින් කෙරෙන්නේ නැහැ. ඒක කවදාවත් බාහන කොල්ල කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේ සාකච්ඡාවෙන් විතරයි. ඒක තමයි විචිත්‍රම අවස්ථාව. කමඨාන සුද්ධ කිරීමේ ගුරුකෝල සම්බන්ධතාවයේ භාවනා ජීවිතේ කොඳුයට පෙළ එහෙම නැත්නම් මේ යන්නේ ඉස්සරහටද පස්සටද කියන එකේ කඩින් පරීක්ෂණේ තියෙන උතර. ඉතින් ඒක කරගන්න යම් හේතුක පුළුවන් වුණා නම් ඉතින් ඇත්තටම කියනවා යෝගාවචරයට සෑහෙන ස්වාධීනව භාවනා කිරීමේ හැකියාවක් තියෙනවා මම නමුත් කියන්නේ ඊට පස්සේ මෙයාට වචී සංකාර ප්‍රශ්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මෙයාට ආය කාය සංස්කාර එන්නේ නැහැ කියලා ප්‍රශ්නේ ඉන්නේ. මෙයාට මේ දේ ලක්ෂ වාරයක් වරද්ද වරද්ද පරීක්ෂණ වලට ලක් කරනවා. යෝගාචරය යන දැන් නම් මම බේරෙනවා දැන් නම් හරි මට මේකට ආයෙන එකක් නැහැ මේ ප්‍රශ්න ගන්න. නැවත නැවත ප්‍රශ්න එනකොට බලා ගන්න පුළුවන් යෝගාචරය යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද. මේක නොයේවා කියලා හිතනවා නම් කවදාකවත් දක්ෂ යෝගාචරයක් නෙවෙයි. ඒක එන්න ඕනේ ඇවිල්ලා හිතන්න ආය වචී සංකාරය දීලා කාය වචී සංඛාරේ ගිවන් වෙනවනම් බුදුරජාණන් තේසං ජීව සංඛාරාණං පහින තං අකුසලං පහිය. ඒ වචී සංස්කාරයේ ගෙවන් වෙන හැටි දකිනවනම් ඒහා ප්‍රමාණයක් කෙලෙස් කරනවා. පළවෙනි සැරේ කැපිලා දැන් ඉන්නේ ඒක දැනගෙන ඉන්නේ. ආය වචී සංකාර නොයේවා කියන්න බෑ එනවා. ආවට පස්සේ දන්නවා දැන් මෙනේ කිරීම තියෙනවා. දැන් ක්‍රමයෙන් මෙනේ කිරීම අඩු වෙනවා. අඩු වුණාට අරමුණත් එක්ක මුණට මුණ දාලා සතිය තියෙනවා. ඔක්කොම ඉක්මනට අරමුණ කීකරු වෙන ගතියකුත් තියෙනවා. එතකොට මේ අරමුණ මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නැති ගතිය ඒ ඒ වචී සංඛාරේ ගිවන් වීම කාට හරි හිතනද දැක දැක දන දන භාවනා කරන්න පුළුවන් නම් ඒක තමයි අන්තිම තීක්ෂණම මනස. උගදෙනෙක් ඒක දකින්න. උගදෙනෙක් ඒක යටිපව් කරනවා. උගදෙනෙක් ඒක ගියාට පස්සේ දන්නේ සමානයි. මේ දැන් මගේ සිද්ධ වෙන්නේ මෙනෙහි කිරීමකින් තොර මෙනෙහි කර කර හිටපු එක මෙනෙහි කිරීමකින් තොරව අරමුණයි මායි අරමුණයි භාවනා හිතයි සාධ වීමක් වෙන්නේ කියන එක අත්දකින්න පුළුවන් නම් බුදුරැසීල අත්දකින්න පුළුවන් නම් ධර්මයේ තියෙන අත්දකින්න පුළුවන් නම් තමයි යෝගාවචරක බව තේරෙන්නේ අත්දකින්න පුළුවන් නම් මේ මන් රකින්න සීලය හොඳටම ප්‍රමාණවත් බවට සාධකයක් වෙනවා. නැත්තම් මට සීල නැද්දෝ, මම යෝගාවචරයට ගැලපෙන්නේ නැද්දෝ, මට ධර්මයේ තේරෙන්නේ නැද්දෝ මම මේ අබුද්ධෝත්පාද කාලෙක පාව කාල උනේ කර්මෙටදෝ කියලා নানা ප්‍රකාර කතා ඊට පස්සේ ආස්වාද ප්‍රසආසෙම සංසිඳනතන එනවනේ නැත්නම් අපි කියන කාය සංස්කාර කියලා අන්නේ සංසිඳන වෙලාවේදී ඒ ආස්වාද ප්‍රසආස සංසිඳෙද්දී කොච්චර දෝ මේ ආස්වාද ප්‍රසආස වෙන් කරන්න බලන්න හැදුවට කොච්චර දෝ ප්‍රසවාසය කියලා වර බලන්න හැදුවට මේ ආදායාව වල්පත ගත්තා වගේ ලිස්සලා යනවා. මෙන්න මේ ලිස්සලා යන වෙලාවේ සිහියෙන් ප්‍රමාදීව අවදියෙන් ශ්‍රද්ධාවෙන් සමාධියකින් ප්‍රඥාවකින් බලන්න පුළුවන් නම් සෝවාන් වුණාට පස්සෙත් කරන්න පුළුවන් කියලා සැකයි. සිද්ධ වෙනවා හැබැයි කිසි කෙනෙකුට අවදි වෙන්නේ නැහැ. සිද්ධ වුණාට අවදි වෙන එක තමයි මේ සංනිවේදන ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය මේ ප්‍රසවාස ආස්වාස ගෙවිලා යනකොට ඒකද නිකම්ම නිකම් බලාගෙන ඉන්නවා දැන් කඩ කියන එක විතර නෙවෙයි. ඒ සිදි වෙන ක්‍රමය බුදුහාමුදුරන්ට වෙච්ච ක්‍රමයටමයි යෝගාවචරයට වෙන්නේ. සාරිපුත්‍ර සාන්තට වෙච්ච ක්‍රමයටමයි. හැම ආර්යනාථයටම මොකට වෙච්ච ක්‍රමය. අන්න ඒක මේ ගෙවන් වෙන තැන සැකයකට ඉඳ නොතබා, නිින්දකට ඉඳ නොතබා, අයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව මේ ප්‍රතිපදාවක ප්‍රතිපදාවක ලකුණක් බව දන්නවනම් මේ කෙලස් කෙලීමක් බව දන්නවනම් යෝගාවචරය අහයිද දැන් හුස්ම ගේන දැන් මම මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නක් ඉන්නේ නැහැ නේද? එන්නම ඉඩක් නැහැ. මොකද යෝගාචරයට ඕනේ මේ හුස්ම ගෙවන් වෙන හැටි දැකලා සාර්ථක කියන්නේ. මොකද එයා දන්නා මේ ගෙවෙන්නේ කෙලෙස්. මේ ගෙවෙන්නේ සංස්කාර. ඒ නිසා ඒක පట్టල වෙන්න ඕනේ, ඒක සීසන් වෙන්න ඕනේ, ඒකට සිද්ධි වෙන්න ඕනේ, ඒකට හුරු කරගන්න ඕනේ. මේ කවුරුත් කරපු එකක් නෙවෙයි. මගේම භාවනාවෙන් හරි ගිය එකක්. ඒ විතරක් නෙමෙයි මං ඉස්සර මෙතෙන්දී කලබල වෙනවා. කයියෙන් හුස්ප ගන්න යනවා. එක්ක හිත හොරා නිින්දට යනවා. දැන් මොකකටවත් වෙන්න දෙන්නේ වචී සංස්කාර නතර වුණා වගේ මේ කාය සංස්කාරයන් ගෙවෙන වෙලාව මේ තියෙන්නේ. ඒක දිහා අනාකූල ප්‍රවාහයක් ආකූල කරන්න තු ඒක දිහා බලන කෙනෙක් වගේ. පෑදීතියට බොරදී කරන්න තු ඒක එහෙමම තියෙන්න බලන කෙනෙක් වගේ. ඒ වෙලාවේදී යෝගාචරයේ ශික්ෂාව කියන වචෙන් කොච්චර අර්ථයක් එනවද කියලා බලන්න. ආශස් ප්‍රසවාස ගෙවෙද්දී හික්මනවා යම් ආකාරයකට මේකට හොලකකින්වත් කරදර කරන්නේ එහෙම ගෙවෙන්නේ. පස්සම්බයං කා වචී කාය සංඛාරං පස්සසීචාමිති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්සසීචාමිති සික්ඛති. මේ සමාලාට යෝගාවචරේකට ආධුනිකයෙකුට පළවෙනි පරයන්කයේ නඩ 35 40ක් යන්න පුළුවන් සමාලට මේ ආශස් ප්‍රසවාස දෙකේ සංසිඳීමක් වෙන්නේ. මේ වගේ කෙනෙකුට උනත් අම්මා මලා දරුවා මලා ගෙට ගිනිගත්තා වගේ දෙයක් වුණොත් අනිත් දවසේ පරියන්කට ගිහලා ආයෙ විනාඩි 30ක් 40ක් යයි තමයි රොතෙන් දෙන්නේ. ඒ මොකද මේක ආයෙ ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන හැම වෙලාවෙම කෙලස් කරනවා. ඒ ඇවිස්සෙන හැම වෙලාවෙම සංස්කාර කැපෙනවා. නමුත් භාවනා මධ්‍යස්ථානක ඉන්නවා කියලා හිතන දවස් 7-8ක් ඒ තුන්වෙනි දවස් හතරවෙනි දවස් යනකොට මේ ඉඳගෙන එක හුස්ම බලන්න ඉස්සලා කිවිලෙනවා. ඒ කියන්නේ පළවෙනි හුස්මේ ප්‍රසවාසයේ ගෙවෙනව බලනකොට ප්‍රසියල්ලම සංසිඳෙනවා. එතකොට යෝගාවචරය ඊට පස්සේ කල්පනා කරනවා ඇයි හද්ද ඊනේ දවසට විනාඩි 35ක් අතර එකන මේ දැන් ඉඳ ගන්නකොටම නැති වුණා මොකක් හරි වෙනාලු වල ප්‍රශ්නයක් වෙන්නේ නැති ශෝෂණ පද්ධතිය ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා ජීයෙන් හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් හිතා ගන්න බැරි විදිහට ආස්වාස්පස් සංසිද්ධිය නිසා නොබෝ වෙලාවකින් ගොරෝණ නිින්දකට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා මම ගියා ලකුණ ලියා ගන්න ස්වාංශික මේක අහලා දැනගන්න ඕනේ එහෙමත් වෙන්න පුළුවන්ද? ඉති සැක කරනවා. ඉතින් මේ එකකටවත් යන්නේ නැතුව මේ ගෙවෙන හුස්ම ඒ වෙනතම මේ ගෙවෙන කාය සංස්කාර මේ ගෙවෙන කෙලස් මේ ගෙවෙන ආශ්‍රව මේ මගේ අස්පනාවිට මේ ගෙවෙන්නේ අන්න ඒකට සමාදම් වෙන එක පොඩ්ඩක් හිතන්න අන්න ඒකට එළඹ වාසය කරනවා කියන එක හිතන්න ඒකට අපි කියනවා පූර්ණ විද්‍යාවක් කියලා ඒකට කියනවා පූර්ණ ශික්ෂාවක් කියලා පූර්ණ අවදි භාවයක් කියලා පූර්ණ සතියක් කියලා ආන්න ඒක බලන්න පටන් ගත්තා නම් හරියට රත්චිච්ච බියකේ බටර් කැල්ලක් කපනවා වගේ ගානට මේ අරමුණු කඳ, කෙලස් කඳ, සංස්කාර කඳ, ආශ්‍රව කඳ මේ මේ වර්තමාන මොහොතේ තිබිච්ච දේ හරහා ඒ සංස්කාර ගෙවන් කිරීම හරහා ඒ කෙලස් ගෙවිලා නැහැටි දකින්නකොට තේරෙනවා ඒ කෙලස් ටික ගෙවුනේ අලුතින් කෙලෙසයක් රැස් කළා නෙවෙයි අලුතෙන් කෙරේ අලුතෙන් චේතනා පහල කරලා නෙමෙයි. අලුතෙන් අලුත් බීජ ඇති කරලා නෙමෙයි. එනිසා මේ ගෙවෙන වෙලාවේදී චේතනාවක් આવොත්, අදිෂ්ඨානයක් આવොත්, ප්‍රණිතියක් આવොත් ආයකක් આવොත්. යෝගාචරයේ දක්ෂකම තමයි ඒක වෙනකොට අලුතෙන් කර්ම රැස් කරන්න එපා. අලුතෙන් චේතනා රැස් කරන්න එපා. අලුතෙන් ප්‍රකල්පන රැස් කරන්න එපා. අලුතෙන් අනුසය රැස් වෙන්න දෙන්න එපා. මේ ගිවන් කෙරෙන්නේ කෙලෙස්. වැඩෙන්නේ ප්‍රතිපදාව නැති වෙන්නේ මෙතන කාය සංස්කාර ඒ අනුව සම්ප්‍රමාණයක් කෙලස් කැපෙනවා අනේ මේ ඊටාම ශිල්පියක මෙට කැලෙන කැපෙන කෙලස් තියේදී අලුතෙන් කර්ම රැස්නු කිරීමට අලුතෙන් චේතනා පහළ නොකිරීමට අලුතෙන් අධිෂ්ඨාන නොකිරීමට ප්‍රණිවිය ඇති නොකර ගැනීමට උදාසිකන කොච්චර ක්ලාස් වෙලා යන්නේ. ඔබද ඉස්සලා එව නැත්නම් හිතෙන මේ දේ එක්ක හයිය පුස්ප ගන්න හිතනවා එහෙම නැත්නම් නිින්දට වැටලා මේ අවස්ථාව පැහැර යනවා. නැත්නම් සැක උපදවලා වැරදුනා වෙන්නේ නැති මේ සමතද මේ විපස්සනා විතර নানা ආකාර ප්‍රශ්න නගා ගන්නවා. මේ මොනවාක්වත් නැතු මේ අනුග්‍රහ කරන එකට කියනවා විපස්සනා අනුගහිතය කියලා. ඒක ශිල්පයක්, ඒක ශික්ෂාවක්, ඒක සිද්ධ වෙන වැඩේට නිසිනින්ද වෙන්න ඇරිලා චේතනා පහළ නොකර ප්‍රණිදි ප්‍රහාර නොකර ප්‍රාර්ථනා පහළ නොකර අදිෂ්ඨාන පහළ නොකර විඥානයක් පාල කරගෙන ඒ දිහා බලන ඉන්න එකට කියනවා ශිල්පේ හික්මීමේ ශිල්පේ ඊටාම ගැඹුරක් කියලා. හැබැයි ඉවරයක් නෙමෙයි. මේ දෙවෙනි කඩේ පරිච්ඡේදය. ඊට පස්සේ ඒ යෝගාවචරයට මේක ලැබෙන ආනිසංසය තමයි පීති පරිසංවේදී අසසී සාමේශිකති සුඛ පරිසංවේදී අසසී සාමේශිකති සික්කතියට ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මේ කටයුත්ත මෙතෙක් කරු තුනා මම මේකට අකුල් හෙළුවා. දන්නේ නැතිකොට දැන් කමට අනුසුද්ධ වුණා. දැන් මේක මේ හොඳට ගෙවෙද්දී අර කියන විදිය අකල් කරගන්න තු අවුල් කරගන්න තු එහෙම ගෙවෙනවනම් ගෙවන්න පුළුවන් වෙනවනම් එයාට ප්‍රීතියක් පහළ නැත්නම් ප්‍රමෝදයක් කියලා කියන්න පුළුවන්. දැන් මම ශිල්පේ දාන්නවා තුනෙන් දෙකක් ගන්නවා. හැබැයි හෙටත් එනවා. හෙටත් මේක කරන්න ඕනේ. නැවත එන එක හෝ නැවත කරන්න වීම කර්මයක් නෙවෙයි කර්ම ගෙවීමක්. ඉතින් නැවත නැවත වාඩි වෙන්නේ ලොකු අධිෂ්ඨාන ශක්තිය. ඊට පස්සේ මේ පීටි සුඛ කියන කියන්නේ අරමුණ නිසින්ින්ද හොඳට තියෙනවා නම් තියෙන බව ගන්න නැත්නම් නැති බව ගන්න අවුලක් ඇති කරගන්න. ඊට පස්සේ යාට මේ දෙක අචී සංඛාර කාය සංස්කාර දෙක සංසිඳුණාට පස්සේ චිත්ත සංස්කාර කියනක මේකයි කියලා තිර දෙකක් අයින් කරලා පස්සේ ඊගාට තියෙන තිරේ. එනතර මේ කාපට් එක අයින් කරලා පස්සේ කාපට් එකට තියෙන කුණු මේට පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් සමහර සූත්‍ර වල බලනකොට රූප සංඥා කියලා පෙන්වන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට යෝගාවචරයට ඒ ටික පේන්නේ අද නින්දේ පේන හීන වගේ. නැත්නම් බීගු මිනිස්සෙකුට ඇති වෙන මනෝ විකාර වගේ. එහෙම නැත්නම් ඉරිවැටෙට සීලට වෙන ඉන්ජෙක්ෂන් එකක් ගහවට පස්සේ සීත වෙනවා වගේ මේක ප්‍රകൃතියට නැද්ද හීනයක්ද ඇත්තද මිරිඟුවක්ද පේන දෙයක්ද කියන තැන නැතුව එන්න පටන් අර ගන්නවා කොහෙදෝ නැත්නම් වලින් මස් පිටුනට. කොහෙදෝ නැති කරකැවිලි කරකෝ. කොහෙදෝ නැති හිතවිලි එනවා. මේ වේදනා කිසිම ලෝභයක් නැතුව අතනින් මෙතනින් ඇහෙන කඳ හැලියක බත්තට උඩ ඉන්නා වගේ ඔහි විවිධ වේදනා එන්න පටන් ගන්නවා. කොජයක් එන. විවිධ සංඥා එන්න පටන් අතීතේ පේනවා අනාගතේ පේනවා අම්ම මැරිච්ච අම්ම පේනවා මේ අල්ලපු හතුරා පේනවා යෝගාවචරය දන්නේ මොකද වෙන්නේ කියලා මේ සංඥා වේදනා ගොජ ගොජ ගොජ ගොජ ගොජ කාල විශේෂයෙන්ම කාය සංකාර වචී සංකාර කඩිර කඩිර තුර අයිමුණාට පස්සේ මේක පේන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට දවස් දෙක තුනක් රැණින්දයක් නැහැ. රැතිසී අධික වහගත්ත ගමන් ගොජේ ඉන්න පටන් ගන්නවා. හතපිච්ච ගමන් එන්න පටන් ගන්නවා. tempat වෙච්ච ගමන් එන්න පටන් ගන්නවා. ඉතින් සමහර වෙලාවට සයිකියාට්‍රිස්ලා ගාවට යනවා. ඉන්සොම්නියා කියලා සයිකියාට්‍රිස් ලියන කොල්ල. නිින්ද නොයෑමේ රෝගී. ඒකට ගන්නවා සයිකඩෙලික් ගහලා ඉතින් මට ලීලෙවනා ස්වාමීන් වහන්සේ දැන් මේ බත් කෑම අමාරුයි අරක ටික අමාරුයි මොකද හේතුව මට දවසක් දැන් නිින්ද කියන්නේ මම සයිකියාට්‍රිස් කෙනෙක් ගාඩ ගියා ඒගොල්ල කියනවා ඔයාට ලෙඩක් තියෙනවායි කියලා භාවනා නැත කරන්න කියනවා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සොම්නියා කියලා නිින්ද නොයෑමේ රෝගය කාලවරෙන් ඉතින් කොච්චරක් සද්ධාව ඕන වෙයිද මේ ප්‍රතිපදාවේ යන්නේ මේ කෙලෙස් කැපෙන්නේ මේ ආය සංකාර වචී සංකාර ගෙවුනට පස්සේ මේ චිත්ත සංකාර වලට සුදුසුකමක් මම ලැබලා තියෙන්නේ මට උපදෙස් දෙන්නේ හිටපු එකම උත්තරමන්නාංශි පිටුනම් බෑව දැන් කවුද මට උපදෙස් දෙන්නේ සර්වචනාංශේ විතරයි මේ ප්‍රශ්නේ දන්නේ ඉතින් අපි යන්නේ කාගේ ළඟටද උත්තර ඉල්ලන්නේ ඉතින් ඊට පස්සේ මනසට දොස් කියනවා එයා වැරදි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දුන්නා, වැරදි ඩයග්නොස්ටික් කරා, මෙහෙම මෙහෙම කරයි කියලා. නමුත් කවුරු හරි ඒකට විවෘත වෙලා බණහලා ධර්ම සාකච්ඡා කළා নিকමට හරි ලෑස්ති මනසකින් ගියා නම් මේ කාය වචී සංකාර කාය සංකාර ගෙනුනට පස්සේ චිත්ත සංකාර වල අවස්ථාවක් එනවා ඒක ආදනින්දක් ඒක මත්වීමක් ඒක විලිංගුවක් ඒක මායාවක් ඒක විකාරයක් ඒ විකාරය දැකලා ඒ විකාරෙ ගෙවෙන පැත්තක් පේනවනේ. බෙහෙත් නැතුව සද්ධාවෙන් ඒක තමයි කෙලස් කපන්නේ. ඒක තමයි ආශ්‍රවක්ෂය කරනවා. ඒක තමයි අපි ලෑස්තිලා යන්න ඕනේ. මොකද ඒ වෙනකොට පරීක්ෂණ දෙකක් කරලා තියෙනවා. පංචේ සංකාර ගෙවෙන හැටි දැන හෝන දැන කෙලිලා. කාය සංස්කාර ගෙවෙන හැටි දැන හෝ දැන කෙලිලා. දැන් උද්වේග කර වෙලා තියෙනවා චිත්ත සංස්කාර. ඉතින් එතෙන්දී හොඳට මතක තියාගන්න මෙතෙන්දී යන්න ඉස්සර වෙලා මේ යෝගාවචරයා කායික රෝගියෙද මානසික රෝගියෙද කියලා පරීක්ෂා කරලා තමයි මෙතන ගෙනියන්නේ. ඒක නැත්තම් ඉතින් කියන්නත් බෑ. නමුත් ඒ වුණාට අවිද්‍යාව තියෙනවා තමයි. අර දෙකටම දක්ෂ වුණාට මෙතෙන්දී අපි ගිහිලා ඒ සංශිල්ප දන්න කෙනෙක්ගෙන් බේත් ගන්න ගිය ගමන් ඉතින් අවුලක් ඇති වෙනවා. ඉෂ්ටි තහණියක් වෙන්නේ නැහැ. නමුත් යෝගාචර පස්ස ගන්නවා. ඒ නිසා දන්නවනම් සංඛාරාණ සංඛා සංකතං සංඛාරාවික්කේ උපජ්ජති පාපක අකුසල ධර්මා නෝ අසංඛාරා දැන් මේ සියුම් අකුසල ධර්මයක් පතුවෙන්න පටන් ගත්ත නැත්නම් ඕක බීජයට අත තියලා පුරුවට අත තියලා එළියට ගන්න හැදුවා ඒක ගන්න හදන වෙලාවේදී මේක දැක දැක ගෙවන් කිරීමෙන් තමයි ආශ්‍රක්ෂය කර කරන්න පුළුවන් පාප ගෙවන්න පුළුවන් වෙන්නේ සංස්කාර ගෙවන්න පුළුවන් වෙන නිසා මේක සිහි නැති කරලා ඕ බෙහෙත් පීලා ඕ සාක්ෂි කර්මයක් කරලා ඕ සෙත් කවි කියලා කරන්න හදනවයි කියලා කියන්නේ ආයේ මේක යටපත් කරනවා. ආයේ සංසාරයක් අල්ලින්ද වෙනවා මේක මතු කරන්නේ. මේක යටත් කරලා විතරයි වචී සංස්කාරත් යටපත් වෙනවා මෙයාට කාය සංස්කාරත් යටපත් වෙලා ආයේ අවුල්සහගත පුද්ගලෙක් ඉතුරු වෙනවා. ඉතින් අර ගත්ත ගැම්ම ඉදිරියට ඉදිරියට යන්න නම් එයා දන්නවා නම් මේ සංස්කාර උපදින සෑම අකුසලයක් හේතු වෙන්නේ හේතු වෙන්නේ සහ හේතු වෙන්නේ අදාළ සංස්කාරයකට. මම ඊටාත්ම දක්ෂව වචී සංස්කාර කොටස හරහා දැක්කා. කාය සංස්කාර කොටස හරහා දැක්කා. මේ ඉන්නේ චිත්ත සංස්කාරයි. මට මේක බැලීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා මම මේක දැන් මැද ඉන්නේ මේක ගෙවන් වෙනකම්. මුලම ගෙවන් කරලා මැදට ඇවිල්ලා තියෙන්නේ. ගෙවන් වෙනකම්. මේක කරබන මේව නැත්තම් මේකට අවුලක් ඇති නොකර එහෙම නැත්නම් මේක ඇත්තද හීනයක්ද විරිගුවක්ද සත්‍යයක්ද කියලා තර්ක මනසෙන් උත්තර දෙන්නේ නැතුව භවනා නොකර කෙනකින් ගොරක් උඩ පෙරක දෝරුකම් ගන්න නැතුව මේක දිගේ ඉදිරියට යන්න මේ යෝගාවචර පෙළඹෙනවා නම් ඒක ඒ යෝගාවචරයට වැඩිය සාසනෙට ලොකු ලාභයක්. මොකද මෙතෙන් එන්න බෑ ලේසි කෙනෙකුට. දුර දක්ෂ යෝගාවචරයට වෙන්න පුළුවන් නේ. නමුත් යම් වෙලාවක මේ යෝගාවචරය පිස්සු ඇදෙනවා හැදිච්චාවයි. එහෙම නැත්නම් මගේ ඇස් දෙක කැටරක් ඇවිල්ලා මට විකාර රූප පෙන්වනම් පිළිච්ඡාවයි. මම මෙතෙන්ට ආවේ ප්‍රතිපදාවක් බව දන්නවනම් මම මෙතෙන්ට ආවේ වචී සංකාර කාය සංස්කාර ගෙවක් කළා අකුසල් ගෙවක් කරන බව දන්නවනම් අන්න ඒ සුවඳ මතකේ විතරයි යෝගාවචරයට තනියම නැගිටින්න තියෙන හැලපිටිය. යම් හේකින් යෝගාවචරයට පුළුවන් වුණොත් මේකට සාර්ථකව මුහුණ දෙන්න මුහුණ දුන්නාට පස්සේ මේ චිත්ත සංස්කාර විශේෂ සාර්ථක වුණ දෙනවයි කියලා කියන්නේ ඒකට අලුතෙන් අවුල් පාස් එකතු කරන්න එපා. මේ පෑදීදී වර්ධිය කරගන්න යන්න එපා. ඒක දිහා එහෙම බලන විට පස්සම්බයං චිත්ත සංකාරං අසසීසාමිති සික්කති මේ චිත්ත සංස්කාරය ස්වයන් සිද්ධව තැම්පත් වෙද්දී පංසම්බනේ වෙද්දී සංසිදෙද්දී Tamanට ආනපාන කරගෙන යන්න පුළුවන්. ඒක ඉතාමත්ම මේ සංස්කාර පිළිබඳ කතාවේ අන්තිම අඩිය සිටින එකක්. අන්න ඉතින්ට යනකොට යෝගාවචරය කාය සංස්කාර වචී සංස්කාර වලින් ඇති කරගත්ත ක්‍රමශාවිදී හරහා මේක දහස්වර අත්දකින්න අත්දකින්න අත්දකින්න යාර තේරෙන පටන් අර ගන්නවා පළවෙනි සැරේ ගොඩ આવොත් ඒක ඉස්ලා ඉස්ලාම තාට ඕ මේක දැනගත්තොත් ඒ යෝගාවචරයා ඇතිවීම බලලා නෙවෙයි නිවන් දකින්නේ යමක නැතිවීම බලලා ඇති වෙනකොට කලබල වීම තමයි මායя කියලා කියන්නේ. ඇති වෙනකොට කලබල වෙන තමයි කෙලෙස් කියන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැතුව මේ ඇති වෙන සියල්ල නැති වෙන සුළුයි. ඒ තමයි නැති වෙන පැත්ත බලන්න ඕන. ඒ නිසා මේ චිත්ත සංස්කාරය වැඩ කරන්නේ. මේ නැති වෙන පැත්ත මම බලන්න ඕනේ කියලා චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීම. ඒ අසම්බනේ දකින්න දක්ෂකමක් තියෙනවා. ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා දේ නිරුද්ධ වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා. නමුත් එයා තාම තුන්වෙනි ආර්ය සත්‍ය කියන නිරුද්ධෙට ගියාට නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට ආධුනිකෙක් විතරයි. මේක නැවත නැවතත් දක්ෂ වාරයක්, ලක්ෂ වාරයක් කරලා තමයි මේ ඇති කරපේකම නැවත නැවත සිදු වෙන්න දීම තමයි නිරෝධගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. නිරෝධගාමී ප්‍රතිපදාවදී මෙතෙන්ට අවශ්‍ය කරන්නා වූ මේ සම්මා දිට්ඨිය එනතම මේ වචී සංස්කාර ගෙවන වෙලාවේදී කාය සංස්කාර ගෙවන වෙලාවේදී චිත්ත සංස්කාර ගෙවන වෙලාවේදී යම් අනුග්‍රහයක් දෘෂ්ටියක් යෝගාවචිත ඕනේද ඒ දෘෂ්ටිය හැමදේට මුල් වෙනවා ඒ නිසා යෝගාවචරයාගේ ඒ දෘෂ්ටි අනුව යන ආකල්ප එහෙම නැත්නම් සම්මා සංකල්ප යෝගාවචරයම ඇති කරගත් එකක් මිස කඩේ ශාප්පේ ගන්න තියෙන එකක් නෙවෙයි. ඊට පස්සේ එයා හැද ගා ගන්න වෙනවා ජීවිතේ අනන්ත අප්‍රමාණ ආයනවත වචී සංකාර ඇති වෙන කටයුතු වෙනවා. කාය සංස්කාර ඇවිස්සෙන කටයුතු වෙනවා. චිත්ත සංස්කාර ඇති වෙන අවස්ථාව වෙනවා. ඒක වලක් කරන්න බෑ. ඒක පෙර කළ කර්ම නිසා හෝ චිත්ත ශක්තිය නිසා හෝ ආහාර නිසා හෝ ඊත්තු ගුණ නිසා වෙන්න පුළුවන්. ඒකට චෝදනා කරන එක නෙවෙයි තියෙන්නේ මේක හොඳට කොච්චර ගොජ දැම්මත් මේක ගෙවන් වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් ඒ ඒ අර කාය සංස්කාර නැති කිරීමට යෝගාවචරයට පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා අවස්ථාවක් ලැබෙනවා වගේ මේ චිත්ත සංස්කාර සංසිඳව ගත්තට පස්සේ චිත්ත පරිසංවේදී කියලා යට තේරුමක් වෙනවා කිසිම පේන හිතා ගන්න බැරි නිමිත්තක් නැති වේදනාවක් නැති සංඥා කරන්න බැරි මොකද්ද තැනකට එහෙම නැත්නම් අනිමිත්ත අවේදත නැත්නම් අමුතුම සංඥාවක් තියෙන තැනකට යෝගාචර වැටුණාට පස්සේ අසහන සීලී ගතියක් එනවා මොන හරි කරන්න එතන සංස්කාර කරන්න ඉතින් යෝගාචරය එවැනි වෙලාදී යමක් නොකර සංස්කරණේ නොකර අදිෂ්ඨාන නොකර චේතනා නොකර ප්‍රණදී ඇති නොකර මේකට අනුග්‍රහ කරන්න පටන් ගත්තොත් ඒ යෝගාචරයට හීනෙන් තොල ගාපු කිරිසුඳක් වගේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් කල කිදුවේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර අවුස්සන අනුන්ගෙත් අවුස්සන වැඩ ඒ තරම් අපරාධ කරුම්මට මේක දකින්න හම්බුණත් ලොකු දෙයක් දැන් මම දැකලා දැක්ක විතරක් නෙවෙයි බව දැනගත්තට පස්සේ ආට අභිප්පමෝදයන් චිත්තං අසසි සාමිති සික්කති අභිප්පමෝදයන් චිත්තං පසසි සාමිති සික්කති කියලා අති ප්‍රමෝදයක් වෙන්න පටන් අර ගන්නවා සබ්බං රසං ධම්ම රසෝ ජිනාති මේ යමක් නොකර සිටීමෙන් මේ සියලු සංස්කාර ගෙවන්න පුළුවන් සියලු පාප ගෙවන්න පුළුවන් සියලු ආශ්‍රවයන් ගෙවන්න පුළුවන් අපි මෙතෙක්කල් තටමලයි ගෙවන්න ඇදී තටමලා ගෙවන්න බෑ තටමලා කරන්න දෙයක් තියෙනවා නමුත් ඊට පස්සේ ඒක කිරියෙන් යමක් නොකර සිටීමෙන් ක්ෂය කිරීමෙන් වැය කිරීමෙන් නිරෝධයෙන් ගෙවන්න වෙනවා අන්න ඒක තීරණයට පස්සේ එයාට ඇති වෙන අභිප්‍රමෝදයක් අති ප්‍රමෝදයක් වෙන්න පටන් අර ගන්නවා දැම්මම හදාගත්ත සම්මාදිට්ඨිය හරි මේ ආකල්පය හරි ඒ නිසා ඒට ගැළපෙන ඒ ඒක දියුණු පවුණු වෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවසේ ජීවන රටාව සකස් කරගන්න නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව Tamanට ඕන එක සකස් කරගන්න මේ යෝගාචරස්කන මූලික මේ දැනුම එහෙම නැත්නම් මේ ශිල්පය මේ ක්‍රමවේදය වැටහෙනකොට මේක බුදුහාඳුරන් ඉඳලා Taman දක්වා පැමිණිච්ච මේ අවුරුදු 2600 කියන කාලයක් මේ හැතැම්ම 2000 ගණක් කියන දුරත් තකන් නැතුව මේ සංකල්පේ ගමන් කරන්නේ කාලයට ද්වේෂයට අහු වෙලා නෙවෙයි අහු වෙච්ච කෙනාට අහු වෙනව නැති කෙනාට මොන්න තාලෙවත් අහු වෙන්නේ නැහැ. කොහොමඩක්වත් අල්ලන්නේ. හිතලා ගන්න බෑ, පාඩම් කරලා ගන්න බෑ, ඉන්ජෙක්ෂන් එකකින් ගන්න බෑ, ඔපරේෂන් එකකින් ගන්න බෑ, සුදුකතලා ගන්න බෑ, ආශිර්වාදයෙන් ගන්න බෑ. මේ ටික කාලමයි ගන්න තියෙන නිසා යම් දවසක එක පරියන්කයක හරි තමයි තේරුනොත් මේ හිතේ එන ගොජේ මේ සංඥා මේ චේතන නැත වේදනා විග්‍රහ කරන්න ගිහිල්ලා මේක අවුල් කරනවා වෙනුවට ඔබ වතුරනෝ ගෙවෙනවා ඔබ ගෙවියන් මම මේකට කරන අනුග්‍රහය තමයි එහෙම ගෙවන් වෙන්න, ඡේ වෙන්න, වැය වෙන්න, ඇරලා මේ ගෙවන් වෙන්නේ අකුසල්, මේ ගෙවන් වෙන්නේ සංස්කාර, මේ ගෙවන් වෙන්නේ ආශ්‍රවය. මම මේක දැනගන්නවා කියලා යෝගාවචරය ඒකට ශිල්පය පුරුදුනා කියලා හිතනද පුරුදු වෙලා නිදර්ශනයක් කියන්නම් සමහර විටක මේ කියපු ටිකට පලිප්පු වැටිල්ලක් කොප් නැමීමක් වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ මේ යෝගාවචරය මේකට නොසලෙන තැනට ගියයි කියලා හිතමු. ගොජේ ගණන් ගන්නෙත් නෑ, කයේ සංස්කාර ආවයි ආනපණි ආවයි කියලා ගණන් ගන්නෙත් නෑ, මෙනෙහි කිරීම තිබුණා නෑ කියලා ගණන් ගන්නෙත් නෑ. යම් ප්‍රමාණයකට අශ්ලෝක ධර්මයේ කම්පාණ වෙන තැන කියලා සංහිඳීමක් ඇති උනායි කියලා හිතමු. මේ දක්ෂකම් ඔක්කොම ගුණයක් ඇවිල්ලා. ඊට පස්සේ එක පාර්ශ්ව සද්දකින් මේ යෝගාචර නැගිටිනවා. වේදනාවකින් නැගිටිනවා. හිතවිල්ලක් නැගිටිනවා. නැගිටිනකොටම ඉස්සෙල්ලාම එන්නේ සංඥා වේදනා දෙක. අර නොනොක්ක සංඥා වේදනා නැති තැනක හිටියයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ නිින්ද සංඥාවකින් සහ වේදනාවකින් කැරිච්ච වෙලාවේ විතරයි. එතකොට යෝගාවචරයට පුළුවන් නම් අල්ලන්න මේ නිශ්චල තැනක ඉඳලා ආනිජ තැනක ඉඳලා අසංස්කාරික තැනක ඉඳලා නොදෙන්න තැනක ඉඳලා ඒ නොදැන හිත බව දන්නේ දැනීමකට කම්පණය වෙච්ච වෙලාවේදී ඒක තාම පූර්ණ සිද්ධියක් වඩපත් වෙලා නැහැ. දැන් මේ දැනීම ඇති වෙන්නේ සංඥා වේදනා මට්ටමේ විතරයි. ඊට පස්සේ කය දැනෙන. ඊට පස්සේ තමයි කාය සංස්කාරය. ඊට පස්සේ තමයි මේක කියන්න පුළුවන්. මේ තුන ආපහු එන්නේ පිළිවෙල. ඉස්ලාම නොදන්න තැන ඉඳලා දහකාලා ගැසිච්ච ගමන් එන්නේ සංඥා වේදනා දෙක නැත්නම් චිත්ත සංස්කාර තමයි ඉස්සලාම අතු කරන්නේ. චිත්ත සංස්කාර වත්විච්ච ගමන් එයා මොකද්ද කියන්නේ මෙතෙක් වෙලා ඒකවත් තිබුණේ නැහැ නේ කියලා කියනවා. ඒ තක්ක මොක කිටි කතා කරනව කතාවට හුඟක් දෙන්නේ නැතුව දැන් මේ සංඥා වේදනා තිබුණාද දැන් කයට තව දැන් පැතිරලත් නැහැ වචෙන්ද පැතිරලත් නැහැ සංඥාව පටන් ගත්තා. නැත්නම් වේදනාව පටන් ගත්තා. නැත්නම් චිත්ත සංස්කාර පටන් ගත්තා. ඊට පස්සේ මේක එක පාට තකලා මේක මම මේක මම නොවේ කියලා කයකට වැටෙනවා. එතෙන් හැමදාම මම නෙමෙයි මේක මම. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. ඊට පස්සේ තමයි වෙච්ච සංසිද්ධිය කාට හරි කියන්න වචී සංස්කාරේ පහළ වෙන්නේ. එක්ක පුළුවන් යෝගාවචර මේක නැති වෙන පැත්තෙන් අල්ලන්න. කාය වචී සංස්කාර නැතිලා කාය සංස්කාර නැතිලා චිත්ත සංස්කාර නැතිලා. ඊට පස්සේ පුණාක පාඩතලස් කාලා ආයශරයක් හරපලට අරපු වෙලාවක සද්දයක් ආපු වෙලාවක ඒක ඊටාම තුනී කොටස් වල තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා. මෙන්න සංඥා වේදන ඇති වුණා. ඇතිවිච්ච ගමන්ම ඒක තව කෙලෙසුනොත් ඒක තන පිළිහුනොත් කාය සංස්කාර ඇති වෙනවා. සර්වඥයන් සඳහන් කරනවා ගැස්සිච්ච ගමන් ආය ආනපනිමතු කරනවා. ආනපනිමතු වෙනකොට කාය මතු වෙනවා. ඊට පස්සේ තමයි මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා වෙන් කරන්න ඕ කාටද කියන්න පුළුවන් පචී සංස්කාර ඇති වෙන. ඒ නිසා මේ දෙකින් එකක් ඇල්ලුවොත් යෝගාවචරය. එක්කෝ කාය වචී සංකාර කාය සංකාර මනෝ සංකාර ගිවන් වෙන පැත්ත ඕ ඒක තමයි ලේසි. එහෙම නැත්නම් පාඩ දඩස් කාලා එනකොටත් එන්නේ ඒ ඕඩර් එකටමයි ඒ පිළිවෙලටමයි අන්නේ දෙකේ එකක් අල්ලගත්තට පස්සේ තේරෙනවා තේරුම් ගන්න වෙනවා මේක පොදු න්‍යාය ධර්මයක් චිත්ත නියාමයක් වැඩ කරන්නේ මේක අනන්ත ලක්ෂ කෝටි වාරයක් අපේ තුල වෙලා තියෙන අපි දන්නේ නැහැ මොකද අපි ඒක දක් ගන්න අසුරු නෙවෙයි කතා කරුවේ අපි කෙටි කතා නම් කතා ගෙතුවා අපි මේක එකටත් එක වල්පල් කතා කරනවා මේක දිහා බලන්න පටන් අරගත්තොත් මේ කෙටි කතා නම් කතා පැත්තක තියලා මේකට විරුද්ධ වුණොත් තේරෙනවා උපදිනවා නම් කෙලේශයක් උපදින්නේ සංස්කාර සංඛාරිකව. ඒ උපදිච්ච කෙලේශයත් එක්ක ඒ කෙලේශය ඒ සංස්කාරේ ගිවන් කිරීමට කටයුතු කරනවා කියලා කියන්නේ සංස්කාරයගේ ගෙවීම, කෙලෙස් වල ගෙවීම, ඒ ගෙවීම අනුමෝදන් උනේ නැත්තම් සමාදන් උනේ නැත්තම් ඊයෝගත අර්ථයෙන් කෙලෙස් සංස්කාර. අර්ථයෙන් සංස්කාරය. අර්ථයෙන් අර්ථයෙන් චේතනා ටික. ඉතින් මෙතෙක් කල අපිට උනන්දුව තිබුණා. සත්‍යවාදී ධර්ම තිබුණා. නමුත් සමාහලට අදාළ සම්මාදිට්ඨිය නෑ සම්මා සංකල්පේ නෑ. නමුත් වැරදි වැරදිලා නෑ වැටලා නෑ පස්සට ගිහිල්ලා නෑ. අපිට තවත් අවස්ථාවක් තියෙනවා මේ භාවනාදී එක එක එක එක හැවහවාගෙන යන වෙලාවකෝ නැත්නම් ආයශරයක් කෝට් එක අඳින්න වෙලාවක් අයිකට ගන්න වෙලාව වගේ ආය වේදනා සංඥා ඇති කරන්න ඇති ආය ආය සංස්කාර ඇති කරන්න ඇති ආය පචී සංස්කාර ඇති කරන්න ඇති දැක්කොත් මේක එක සැරයක් වෙලා බෑ. ලක්ෂ කෝටි වාරයක් මේක කරනකොට තේරෙන්න පටන් ගන්නවා කෙලෙස් ඇතිවීම හෝ නැතිවීම උගුරට හොරා බේත් වීමක් නෙවෙයි. දැක්ක දැක්ක දන දන වෙන්නේ මේක කරදරයකට දඩේකට ගණන් ගන්න නැතුව ලක්ෂ කෝටි වාරයක් මේක දැනගන්න කටයුතු කරන ඉඳගෙනම ඉන්න වෙන්නේ ඕන වෙන එකක් නෑ. සක්මනේදිම වැලිමලෝක ඉන්න ඕන කමක් නෑ. හිටගෙන ඉඳගෙන ඉන්නකොට රණ්ඩු රණ්ඩුවල් කරනකොට උනත් මේ කටයුත්ත බලා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාචර නැවත සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් මේ එක එක සංස්කාර මට්ටම් පිට මට්ටම් හැද්දනි බැදී එන හැටි ඒව ආය අයියෙන් ගලවනවා කෝට් එක ගන්නවා ෂර්ට් එක ගන්නවා බැනීම ගලවනවා එක එක ගලවලා දාන හැටි තේරුම් ගන්න පටන් අරගත්තොත් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් පාටපත් වෙනවා ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ ආධුනිකයෙන් ආධුනිකය ආරණ්‍යගත වෙලා දුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා තමයි කරන්නේ ඒවත් මේ ගොඩාක් අත්දැකීම් දකින්න කෙනා මේ ඔක්කොම ලස්සනට ගොනු කරගත්තොත් සර්වඥාන්සේ මේ සූත්‍රය දේශනා කරන විදිහට අර දිග කතාව කෙටි කරන්න පුළුවන්. හැබැයි මේ කතාව ආධුනිකයන් කියන්නේ යන්න එපා. ඒක තේරෙන්නේ නැහැ. ඒක ඒක තේරුමක් ඇති කියන්නේ මේ හංගන්න හදනවා මේ අපි අයිය වෙන්න හදන කතාව නෙමෙයි. ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන්. අමන දීරාහාර වලින් පටන් ගන්නවා. නමුත් දැනකට තියෙන්නේ කවදා හරි මගේ ප්‍රශ්න විසඳෙන්න ඕ. ඒකට අගේ ප්‍රශ්න විසඳෙන්න මේකේ යාන්ත්‍රණය මේකේ ප්‍රතිපදා මොකක්ද කියලා දැනගන්න ඒක කරන්න නම් හැම වෙලාවෙම කෙලෙස් වලට එන්න දෙන්න. කෙලෙස් ගෙන්නනවා නෙවෙයි. පැමිණි කෙලෙස් වලට අකුල් එලන්න. ඊට පස්සේ කෙලෙස්ේ දැන දැන දැක දැක ගෙවන් වෙන්න ආරෙන්න. ඒක ගෙවන් හැම වෙලාවකම සංස්කාර ආශ්‍රව කෙලෙස් කිවිමක් සිදු වෙනවා. ඒ නිසා මේ එන්නේ දුක් නෙවෙයි හැම දුකක්ම දුක් ගෙවන් කිරීමේ මාර්ගයක් වඩපත් වෙනවා. ඉස්සර අපි දුක් කෙනට අඬාව ගන්නවා මනේ මං වගේ කාලකන්ණිය මෙච්චර දන් දීලා භාවනා කරද්දි මඩත්කම් කරකට වෙනවා ඒක නෑ දැන් දන්නවා හැම කංකරච්චරයක්ම තව පරිශ්‍රණයකට අමුද්‍රව්‍ය බාටපත් වෙනවා එතකොට අපි දුක දිහා පැමිණි දුක දිහා පැණි රහ කරලායි බලන්නේ කවදාකවත් ඒකට අකුල් එලන්නේ බනින්න කරන්න යන්නේ නෑ අර දුක් නම් තරන්න බෑ ඒ වෙලාවට ගවුවට බෙන්ට කමක් නෑ ප්‍රශ්නයක් නෑ ගවුවට බෙන්ට ප්‍රශ්නයක් නෑ පොළු උනන්දු කපල කන්න හොඳට හපලා ගන්න ලොකු ධර්මෝජාවක් තියෙනවා. ඒක නිසා සංස්කාර වල මේ ක්‍රියාවලිය දැකගෙන ඒවදීහා ධර්මමය ඕජාවක් බවට පරිශනාවක් බවට පත් කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිදු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. සාත් සාත් සාත්